කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 111 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරා කබලින්කාරෝ ආහාරා ඕලාරිකං වා සුකුමං වා භස්සෝ ဒ ුතියෝ මනෝ මනෝ සංචේතන තත්ත්‍යෝ විඥානං චතුත්ථං කීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට පාඩම් පන්තියක් පවත්වනවා වගේ මේ දසුත්තර සූත්‍රයේ අපේ භාවනා ජීවිතයේ අවශ්‍ය සකලමනාව සම්පූර්ණ කර ගැනීම සඳහා දත යුතු දේ එක එක වශයෙන් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෝත්තර ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් ඉදිරිපත් කරනවා. අපි මේ 11 111 වෙනි වැඩමුළුවට ගත්තේ පරිඤ්ඤය වශයෙන් දත යුතු ආත්පසීම දත යුතු කාරණා හතර මොකද්ද කියන කතාව. ඊට ඉස්සෙල්ලා අපි මතක් කරගත්ත විදිහට බහුකාර්ය ධර්ම හතර අපිට කියලා දෙනවා. ඊට පස්සේ උපයාසපයාගන්ධ අමාරු ඒ බහූපකාර ධර්ම උපයාසපයාගතර පස්සේ එවැනි මානසික එවැනි ජීවිතයක වැඩි යුතු ධර්ම හතර මොනවද කියලා සාර්ථකුසාංශ ප්‍රශ්න කරන ඊට පස්සේ සතර සතිපට්ඨාන හඳුන්ලා දෙනවා හඳුන්ලා දුන්නාට පස්සේ මේ සතර සතිපට්ඨානට ආවඩායි බෝවන් කියන්නේ අනුපාලනය කරන් අනුග්‍රහකරනද දත යුතු කාරණා හතරක් පරිඤ්ඤීය කාරණා හතරක් මතු කර දීමේ අදහසින් ප්‍රශ්නයක් වශයෙන් නගනවා කත මේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරා සතර ආහාරයන් මේ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා මේ සර්වචන් ආශ්‍රීගේ උගන්වීම සාර්පුත්‍ර සාංශයේ උපුටා දක්වන. ඒකේ පළවෙනි කබලිකාර ආහාරෝ ගොරෝසු වේවා සියුම් හෝ වේවා කබලිකොට කන ආහාර. එතකොට ඒක පේනවා රූපයක් කියලා. ඒක නැත්තම් ගොරෝසු දෙයක්, මනින්ද කිරණ පුළුවන් දෙයක්, කබලිකාර ආහාර. ඉතින් ඒක අපි මොනත ඊයේ දේශනාදි මතු කරගත්තේ සබ්බේ සත්තා ආහාරට්ටිචිකා කියලා. සියලුම සත්වයෝ ආහාරමත රඳා පවතිනෝ. එවනතං සත්‍යයන් සමග සියලු සත්ව විශේෂ තියෙන එක කාරණේ තමයි ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිචිකා. ඉතින් එතකොට අපි සාමාන්‍ය ලෝකයා ලෝක ආහාර සංවිධානයේ දිහා තමයි බලන්නේ. ඒ ලෝක ආහාර සංවිධානය තමයි ලෝක සත්වයා නැත්නම් මිනිස්යාට ආහාර දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සලකන දේ. ඉතින් අපි ඒ අනුව තමයි ජාතින්ගේ පොහොසත් දුප්පත්කම් බලන්නේ. ඒ ඒ ආහාර මට්ටමට. නමුත් ਸਰුවචන් වහන්සේ මෙතන මේ පේන ගොරෝසු සුකුමෝලාරික කබලිකාර ආහාර පෙන්නලා ඒකෙන් කර දෙන කෘත්‍ය හරහා ඊට පස්සේ නාම ධර්ම වලට යනවා. ඒක හතරෙන් තුනක්. පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතියෝ විඥානාහාරෝ චතුත්තු. එතකොට අපට අර ඊගාවට ඉගෙන ගන්න තියෙන මේ පස්ස ස්පර්ශය කියන ආහාරය දැනගන්න නම් අපි මේ කබලිකාර ආහාර කියන කැබලි කඩා කන ආහාර පිළිබඳව හදාර ගන්න ඕනේ ඉතින් අපි දන්නවා සිරුම සත්‍යෝ ඒ පරිණාමයේදී ඒ තමන්ගේ ආහාර සපයා ගැනීමේ කටයුත්තර තමයි මේ විවිධාංගීකරණ වෙලා සත්ත්ව විශ්ව මෙච්චර විචිත්‍ර වෙලා තියෙන්නේ. සර්වචනාංශය සඳහන් කරනවා සර්වචනාංශයේගේ සබන්ස්ථා ඥාණයට එච්චර විසිතුරු මොනව විෂක්වත් පේන්නේ සත්ත්ව විශ්වයේ වගේ එක එකනා මේ ආහාර ලබා ගැනීම සඳහා විවිධ පරිණාමයන්ටපත් වෙලා පරිසරයට අනුව හැඩගැහිම් වලටපත් වෙලා තමයි මේ සත්තු එක එක එක විදිහට වෙන් වෙලා තියෙන්නේ. උන් අතර ආහාර දාමයක් තියෙනවා. සත්තු අතරත් ඒ ඒ සතා ආහාර හොයන්න කටයුතු කරනවා. ඉතින් සතෙක් ගත්තොත් මුළු දවසම ගත කරන්නේ ඒසනා කියන වචනය ඒසනා කියන්නේ සොයා යෑම ආහාර සොයා යෑම තමයි. මිනිස්සයත් ගත්තොත් දවසේ අපි ආදි වාසීන් ගත්තොත් දවස පුරාම කරන්නේ ආහාර සොයනවා ඒවා සකස් කරනවා කනවා ඉතින් ඒක තමයි පරි ඒසන දැන් පටන් ගන්න තියෙනවා පරිවේෂණ කියලා අපි වචනේ හදාගෙන තියෙනවා විවිධ ආකාරයෙන් මේ ආහාර සකස් කිරීම ඉතින් ඒක දිහා බලනකොට තවමත් අපි ඉන්නේ දවසේ පැය 8ක් අඩු ගන්න වැඩ කරන්න ඕනේ මේ කෑම හොයාගන්න. ඒක තමයි අපේ අද තියෙන කාලකටහඬ මේක බලනකොට ඊටාම පරිණාමයේ දුර්ලභම තත්ත්වයක්. අපිට කෑම හොයන්න පැයටක් මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඉතුරු පැය 16 අනිකුත් පැය සඳහා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඉස්සරහට යනකොට දියුණු වෙයි කියලා සුළු වේලාවකින් එහෙම නැත්නම් අවශ්‍ය කරන සුද්ධ ලවණ ටිකත් පෝෂණ පදාර්ථ ටිකත් ඉන්ජෙක්ෂන් එකකින් පෙත්තකින් දීලා පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියනවා. දැන් ඒක උත්සාහ කරන යුද පිටියේදී සහ ගංගනගාමීන් සඳහා නමුත් ආහාර පිළිබඳව දැන් අපේ කාලෙ වෙනකොට සෑහෙන වෙනසක් ඇති වෙලා තියෙනවා ආහාර ගැනීම. නමුත් ඒකෙන් පේන්න තියෙන්නේ අපිට මේ බුදුහාඳුරෝ පාඩම් පන්තියේ ඉස්තරලාම් පෙන්නේ දර්ශනේ විතරයි. මේ කැබලි කොට කන ආහාර ඉතින් ආහාරය නිසයි මේ ලෝකේ යුද්ධ තියෙන්නේ, රණ්ඩු සරුවල් තියෙන්නේ, උස් පහක්කම් තියෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සුયો සෑහෙන්න සිත් පීඩා දුක් කරදර ගන්නවා මේ ආහාර සම්බන්ධ කරගෙන. ඉතින් ආහාර හැම වෙලාවෙම දුක ඇති කරන ඒක බඩගිනි දුක ඇති කරන නැත්නම් කැපත රෝගය ඇති කරන තැන. නමුත් සර්වචන් වහන්සේ ආහාර නිසාය ආහාරං නිසාය ආහාර පජහත කියන ආහාරය නිසාම ආහාරය අයින් කරන්න පුළුවන් දුක් අයින් කරන්න පුළුවන් ක්‍රමයක් ඉදිරිපත් කරලා තිනවා මෙච්චර අපිට හික් කරදර දෙන දුක් දෙන ආහාරයම භාවනාවක් වාටපත් කරගෙන කෙනෙකුට දුක නිදහස් කරන්න පුළුවන් දුකෙන් ගැලවෙන්න පුළුවන් කියලා ආහාරං නිස්සාය ආහාරම් පජහත කියලා ක්‍රමයක් ਸਰවචනාසේ කියලා දීලා තියෙනවා ඒ සඳහා කැම ගන්නකොට පිටක් පිටක් පාසා මෙනෙහි කිරීමක් කරන්න කියලා කියනවා. ප්‍රත්‍ය සම්නිශ්චිත සීලේදී ධාම ඥානෙ පාවිච්චි කරන්න කියලා කියනවා. Taman ගන්න පිටක් පිටක් පාසා මෙනෙහි කරමින් නැත්නම් ප්‍රතිවීක්ෂා කරමින් කියලා වචන තමයි අපි පැවිදි ජීවිතය ගත කරන්නේ ප්‍රතිවීක්ෂා කරමින් ගත කරනවා නම් ඒ කිනාට ආහාරය පිළිබඳව ඉස්ලාම් ප්‍රයෝජනෙයි කියලා දෙනවා. ඊගාට පිළිකුල කියලා දෙනවා. ඊගාට කියන දහස්මනසිකාරය කියලා දෙනවා. ඒ නිසා ප්‍රතිවීක්ෂා තුනක් ලදරු සාමණේරයාට කියලා දෙනවා. කියලා දීලා මේ තමයි වළඳන්නේ බුද්ධ භෝගේ බව මතක තියාගන්නයි කියනවා. ඒ බුද්ධ භෝගයට කැපදී වුණත් ලොල් වෙන්න එපා. මෙන්න මේ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් දේශනේ સમાප්තියේදී අපි මතක් කරගත්ත විදිහට ගන්න ආහාර ප්‍රමාණය අඩු කරලා ඒක පුළුවන් තරම් හපල කෑමෙන් ඔය කියන සියලු සකල විද රෝග නැති කරන්න පුළුවන්. ඒ නිසා ඒක උපමාවක් කරගන්න පුළුවන් අපි මේ වැඩමුළුවේදී නිස්සන්නවනේ නිකන් උරතලයට වගේ සඳහන් කරලා තිනවා නිස්සද්දව සතියෙන් හිමීට වැඩ කරන්නයි කියලා. එතකොට වෙන්නේ අපිට කටෙන් ගන්න ආහාර වගේ අනිකුත් ඉන්ද්‍රයන්ගෙන් ඇතුළට එන සංඥා ප්‍රදේශය අඩු වෙනවා. එනේන සංඥාව නැත්නම් ස්පර්ශය ගන්න පුළුවන්. උන්ට සතිමත් වෙනවා. අපි ගත්තොත් බලකොටුවක් ඇතුළට එන සෙනඟ අඩු නම් කාවල් කාර්යයට මුර කාර්යයට එන හැම කෙනෙක්ම පරීක්ෂා කරලා ඇතුළට දාන්න පුළුවන්. එතකොට ඇතුළට යන අයගේ ඔත්තුකාරයෝ නැත්නම් රජු වණ්ඩ විරුද්ධ කාර්යෝ අඩු බවට වගේ කියනවා. තොග පිටින් ඇතුළට යන්න ගියොත් කාවල්කාරයාට ඇතුළට යන කට්ටියගෙන බලා ගන්න හම්බ වෙන්නේ. එතකොට අන්තපුර වාසීන්ට අනතුරුදායකයි. අන්න ඒ වගේ තමයි ගන්න ඉඳුරංගෙන් ගන්න සංඥා ප්‍රදේශය ස්පර්ශ ප්‍රමාණය අඩු කරලා එනේන එක සතිමත් වීමට අර ආහාරයෙන් උපමාවක් ගන්න පුළුවන්. පුළුවන් තරම් ගන්න ආහාරය හොඳට හපලා කෙලත් එක මිශ්‍ර වෙන්න ඇරලා බඩට දාගත්තොත් ආහාරයෙන් ශාතින කරදර අඩු වෙනවා. ඒක මේ අපේ බුද්ධ ශාසනයේ ඉතාමත්ම සවිස්තරව උගන්වලා තියෙනවා. කටපාඩම් කළ යුතු සීකියා පදවල තැහෙන ගාණක් තියෙන්නේ ආහාර ගැනීම සම්බන්ධව ගන්න ගන්න වෙලාවෙ මතක් කරන එක. ඉතින් ඒක අනිත් පැත්ත ගිහිල්ලා ආහාරය නිසාම ජීවත් වෙන්න ගිහිල්ලා භෝජන සංග්‍රහ මතම ජීවත් වෙන්න ගියොත් මෙලොවසෙමුත් ලෙඩ රෝග ඇති කරනවා. පරලෝක වශයෙන්මුත් කෙලෙස් ඇති කරනවා. වැරදි ආදර්ශිකුත් ඉතුරු වෙනවා. ඉතින් ඒක නිසා ආහාරයේ මත්ඤ්‍යතාවය කියලා ප්‍රමාණය දැන ගැනීම යෝග ජීවිතේ තාමත්ම වැදගත්. නමුත් ඒක පුංචි අභියෝගයක් නෙවෙයි. කෙනෙකුට තමන්ගේ ආහාර ප්‍රමාණය දැන ගැනීම බුදුනුවණක් කියලායි මම ඊයේත් මතක් කරේ බුදුජානසාගේ බුදුජානනාංශයේ පසලොස් චන්න ධර්මවල භෝජනීය මත්ඤ්‍යතාවයක් කියනවා. හැමදාම උන්වහන්සේ පාවිච්චි කරන ආහාර ප්‍රදේශය එදාට එදාට ගැලපෙන විදිහට ඥානය සලකලා කටයුතු කරන්න. ඉතින් ඒක තමයි යෝග ජීවිතයේදී අපිට මේ විකාල භෝජන ශික්ෂාපදේ එහෙම නැත්නම් අනුන් දෙන භෝජනයක් වැළඳීමේ ආදී ක්‍රමයට අපි හික්මවනවා. පින්ඳ පාතේ වැළඳීමේ ඒකට පස්සේ භෝජනේ වළඳනකොට නිතරම එළඹ සිටි සීයෙන් නැත්තම් ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව වළඳන්න කියලා කියනවා. එතකොට තමන්ට ආහාරය නිසාම ආහාරයේ කියන ආදීනවානිසංශ ප්‍රයෝජන සලකලා පමණ දැන ආහාර ගැනීම හරහා භ්‍රමචරියට අනුග්‍රහ කරන්න පුළුවන්. අපි ගත කරන ජීවිතේට දෙද රෝග නැති ජීවිතයකට අනුග්‍රහ කරන්න පුළුවන් නිසා කබලිකාර ආහාර යෝගාවචරය දත යුතු ආහාර වලින් පළවෙනි එක මිස සබ්බේ සත්තා ආහාරට්ඨිකා කියලා කියන්නේ මේ කැබලි කොට කන ආහාර පමණක් නෙවෙයි. ඒ උපමාව හරහා රූපකය හරහා නිදර්ශනය හරහා භස්සෝ ဒ ුතියෝ අපිට ලැබෙන ස්පර්ශ. එතකොට ස්පර්ශ කියනකොට ජීව විතරක් නෙවෙයි මෙතන ගැන තියෙන්නේ රූප ඇහත් එක්ක සම්බන්ධ වෙනකොට ඇති වෙන ස්පර්ශය ශබ්ද කනත් එක්ක රම්බෙරත් එක්ක සම්බන්ධ වෙනකොට ඇති වෙන ස්පර්ශ නැහැයට ගඳ සුවඳ ස්පර්ශ වෙනකොට ඇති වෙන ගැටෙනකොට ඇති වෙන ස්පර්ශය දිවට රස ආහාරවල තියෙන ඒක කයට පහස සහ හිතට ධර්මාරම්මන එකතු වෙච්චාම ඒව අතර මුලිච්ච වීමක් අවශ්‍ය වෙනවා ආපాతගත වීමක් අවශ්‍ය වෙනවා ආපాతගත උනේ නැත්නම් ඇහැට රූප තිබුණට ආපాతගත උනේ නැත්නම් ඒක ස්පර්ශයක් වෙන්නේ නැහැ පුද්ගලයා දකින්නෙක් වෙන්නේ නැහැ දකින්නත් බෑ ඒ වගේම ශබ්දයි කනයි දෙකම තිබුණට ඒක මුලිච්ච උනේ නැත්නම් කනට ආපాతගත උනේ නැත්නම් ඒක ස්පර්ශයක් වෙන්නේ නැහැ ඇහෙන්නේ නැහැ අසන්නෙක් පාටපත් වෙන්නත් බෑ එගේම නාසයයි ගඳයි දෙකම තිබුණට නාසයේට ගඳ එල්ල වුණේ නැත්නම් මොලිච්ච වුණේ නැත්නම් ආපాతගත වුණේ නැත්නම් ඒ ගඳ ගඳක් වෙන්නේ නැහැ. දිවට රස තිබුණට ස්පර්ශ නොවුණනම් ඒ ස්පර්ශ නොවීම සඳහා ආපాతගත නොවුණාම රස කෂ්ට දෙන්නේ නැහැ. රස විඳින්න බෑ දැනෙන්නේ නැහැ. ඒකම කයට පාසා හිතට හිතවිලි. ඉතින් මේ බව භාවනා නොකරන කෙනා දන්නේ නැති නිසා එයා හිතනවා මේ ස්පර්ශ වැඩි කිරීමේ සුඛ වේදනා වැඩි කරගන්න පුළුවන් කියන මේ උපමාවේ උපමානයේ තමයි මේ ලෞකික ඥාන හැදිලා තියෙන්නේ. නමුත් හොඳට භාවනා කරන කෙනාට මුලින්ම දැනගන්න වෙන්නේ මේ ස්පර්ශ සලායතන නිසා ඇති වෙන්නේ නාම රූපච්ඡා සලායතන සලායතන පස්ස පච්චා පස්සෝ මේ සලායතන කියලා ඇහ කන දිව නාසය කය මන කියන මේ හයෙන් හයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා හයක් තිබුණට මේ හයෙන් එකක් සම්බන්ධ වෙනකොට ආපాతගත වෙනකොට ස්පර්ශ කරනකොට එයා අනිත් පහම මරාගෙනයි පහළ වෙන්නේ අනිත් ඔක්කොම අවලංගු කරගෙනයි පහළ වෙන්නේ ඒ නිසා මේ සලායතන වල එකවරකට වැඩ කරන්නේ එකක් ඒ වැඩ කරන එක විතරයි ස්පර්ශය කියලා ගන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි මේ චිත්තක්ෂණයක මම කතා කරනකොට ඒ සද්දය තව කෙනෙකුගේ ආසාවෙන් නැත්නම් සද්ධාවෙන් අහගෙන ඉන්න එක්කනාගේ කනට වැටෙනකොට ඒ චිත්තක්ෂණයේදී ඒ කෙනාගේ ඇහැට එන රූප කිසිසේත්ම ස්පර්ශයකට යන්නේ නැහැ ඒව අවලංගු කාසු බවටපත් වෙනවා ඒ වෙලාවේ පවතින ගඳ සුවඳ දැනීමකට ලක් වෙන්නේ ඒව අවලංගු වෙනවා. කටට කටට දැනෙන රස අවලංගු දෙයක් බවටපත් වෙනවා. ඉඳගෙන ඉන්න ආසනයවත් මතක් වෙන්නේ නැතු යනවා. හිතට වෙන හිතවිලි නේනවත් නෙවෙයි නැත්නම් ආවත් ඒව අවලංගු වෙන්නේ මොකද අපේ කන මේ සද්දයක් එක්ක ආපాతගත වෙලා තියෙන නිසා ඒ නිසා පංචභෝකාර භවයක ගත කරන මිනිස්සයා එක ඉන්ද්‍රියක් ස්පර්ශයකට ලක් වෙලා ඉන්න වෙලාවේදී ඒ ඉන්ද්‍රිය අනිත්‍යව යටපත් කරගෙන තලාව බාගෙන මතුවෙලා එහිම අපි කොච්චර තෘෂ්ණා කරනවද කියනවනම් එහිම අපි කොච්චර අවිද්‍යා බන්ධනයකට ලක් කරනවද කියනවනම් මේ එකක් බුද්ධ විඳින නිසා පහක් විනාශ වෙන බව කදාකත් අපිට තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න පුළුවන් අන්වේ ඥාණයට. තේරුම් ගන්න පුළුවන් ණය විපස්සනාවට ඊට පස්සේ ණය විපස්සනාවෙන් තේරුම් ගත්ත දේ ඇත්ත දෝ නැත්ත දෝ කියලා බලන එක තමයි අපි මේ විශේෂයෙන්ම ධම්මානුපස්සනාවදී කරන්නේ. අපි යම් දෙයකට යම් ඉඳුරෙකුට යම් ස්පර්ශයකට හිත ගියා නම් හයක් ප්‍රස්තාවල්තියේදී එකට හිත ගිහිලා තියෙනවා. ඒ ගිය එක අනික් පහම යටපත් කරලා තලාව බණ ගතියක් තියෙනවා. මේ වගේ තාමත්ම අධිරාජ්‍යවාදී ක්‍රමයකට තමයි මේ සලායතන වල ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පේන්නේ නැති එක දැනෙන්නේ නැත්තේ අපි යමකට හිත ගියාද එහි ඒ තරම්ම ගිජු විදිහට ඒ নিমগ্ন වෙලා මේ එකක් රූප පේන නිසා ශබ්ද ගන්ධ රස ස්පර්ශ අභාවයටපත් වෙනවා ඒව අවලංගු භාවයටපත් වෙනවා කියලා දැනෙන්නේ නැත්තේ දකින්න රූපෙට ඒ තරම්ම කිචු වෙච්ච නිසා. එහෙම නැත්තම් ඒ වෙලාවේ පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල වැඩියෙන්ම තණ්හා උපදවන්න පුළුවන් පුළුවන් රූපේ නිසා හිත අනිවාර්යම රූපෙට තමයි ඡන්ද දෙන්නේ. එතකොට ඊට වැඩි අඩු තණ්හා උපදවන ශබ්ද වේදනා හිතවිලි ඔක්කොම අවලංගු වෙලා යනවා. ඒ නිසා අපි අභාවිත හිත ස්පර්ශ කරන්නේ වැඩිම තණ්හා තියෙන වැඩිම මාන්නය උපදවන වැඩිම දෘෂ්ටි මේ සක්කාය දිට්ඨිය උපදවන දේ සම්බන්ධ කරලා තියෙනවා. ඒ සම්බන්ධ කරනකොට ඊට වැඩිය අඩු තණ්හා මාන දිට්ඨිය උපදවන අනිකුත් ඉදරන් තියෙනවා, අනිකුත් සංඥා තියෙනවා, අනිකුත් අරමුණු තියෙනවා. ඒව අවලංගු වෙනවා. මේ අවලංගු වීම දැක ගන්න බැරි අපි අල්ලගත්ත දේ තරම්ම තණ්හා බරිත නිසා ඒ දේ තරම්ම මානෙ ඇති කරන නිසා ඒ තරම්ම ඒක මමේ ඇති කරන නිසා ඒකට හිත ගිය ගමන් අනිත් පහ අවලංගු වෙනවා. ඉතින් මේක තේරුම් ගත්තොත් අපි ස්පර්ශ වැඩි කරාට එක සැරයකට කන්නේ එකයි නම් ඒ හම්බ කරපු අනිත් පහම අභාවයට යනවා යාලයට යනවා අවලංගු වෙනවා වඳ වෙනවා ගබ්ස වෙනවා අන්න ඒක දැක්කනම් තේරෙයි අපේ හිත මේ සුඛෝපභෝගයේ විදියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් පිරිච්ච ගේක වාසය කරාට ජීයති චිත්තක්ෂණයක අපි ඇත්ත වශයෙන් පාවිච්චි කරන පහෙන් එකයි. නමුත් මේ පහම නඩත්තු කරන්නේ. පහටම බිල ගෙවන්න ඕනේ. පාවිච්චි කරන්නේ එකයි. අන්න ඒ බව දැක්කට පස්සේ තේරෙනවා ඒ පාවිච්චි කරන එක මොකක්ද කියලා බැලුවොත් ඒකත් Tamange හිතසුව පිණිසද පාවිච්චි වෙන්නේ සුභ සිද්ධිය පිණිස පාවිච්චි වෙන්නේ අත්ත කුසලෙ පිණිස පාවිච්චි වෙන්නේ අන් සම්පූර්ණ අනිත් පැත්තට. පාවිච්චි වෙන එක පාවිච්චි වෙන වැඩියම තණ්හාව ඇති කරන්නයි වැඩියම දෘෂ්ටි ඇති කරන්නයි වැඩියම මාන ඇති කරන්නයි ඒ නිසා අභාවිත මනස අරමුණු වැඩි කරන්න වැඩි කරන්න අරමුණු මත පීනනවා පීනලා වැඩිම තණ්හා මාන දිට්ඨි දෙක ඇති වෙන දේ භාවිතා කරලා හිත තණ්හා භාවිත වෙලා මාන භරිත වෙලා. සක්කාය දිට්ඨිය ඇති කරගෙන අනේ මේ අහිංසකව මම රූප බැලුවා කොහෙන්ද මේකෙන් කර්ම රැස් වෙන්නේ? ඇයි මට මේ සංසාර දුකක් මේකෙන් ඇති වෙන්නේ? මම ඒ තරම්ම අහිංසකයි රූපයක් බලපුවාම මොකක්ද යෝගේ තියෙන අකුසලය? මොකක්ද ඒකේ තියෙන අවිද්‍යාව කියලා ඒ රසකාමීන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා සරුවචනහස ඉස්සල්ලාම කියනවා මේ Taman කැමරට ගන්න ආහාර ටිකෙන් තමයි බොහෝ කොට ඉන්න හරියක් ලැබෙන්නේ. ඒ නිසා ඒක හරියට පාවිච්චි කරන්න දන්නවනම් ලෙඩ රෝග නැති කරනවා වගේ මේ ස්පර්ශ ආහාරය කියන එක රූප ස්පර්ශ කරන එක වේදනා ස්පර්ශ කරන එක ගන්ධ රස පහස ඒ වගේම ධම්මාරමණ ස්පර්ශ කරනකොට නොපුහුණු මනස අභාවිත මනස අල්ලන්නෙම වැඩියෙන් තණ්හා මාන දිට්ඨි උපදිනදී ඒ බව දැන ගැනීමත් රහත් වුණා වගේ වැඩක්. දී ඇති අවස්ථාවක මගේ හිත මොකක්ද අල්ලලා තියෙන්නේ කියනවා මිස ඇයි ඒ කැල්ලුවේ කියලා අහන්න යන්න එපා. අල්ල එයා අපිට උත්තර බඳලා නෙවෙයි අල්ලන්නේ. අපි ගියාට පස්සේ දකින්නේ මේ වෙනකොටත් අල්ලාගත්ත ස්පර්ශයක්. අල්ලාගත්ත අරමුණක්. ඒ අල්ලාගෙන තියෙන්නේ බුදු ඥාණයෙන් කියනවා වැඩියෙන්ම තණ්හා දෙන දේ, වැඩියෙන්ම මාන්නය ඇති කරන දේ, වැඩියෙන්ම දෘෂ්ටි ඇති කරන දේ. ඊට පස්සේ අල්ලාගත්ත දේ දැකගත්ත ගමන් සතියට යට කරගත්ත ගමන් විශාල දුකක් එනවා. මම මෙච්චර සිල්ලකින්ද මම මෙච්චර හික්මෙන්ට හැදෙන මම හොරාට ඉස්සලා කෙහෙල් කන වැටපන්නා වගේ මේ ස්පර්ශයේ ගිහිලා අල්ලන්නේ වැඩියෙන්ම තණ්හා දෙන දේ. වැඩියම මානේන දේ වැඩියම දෘෂ්ටිය දෙන දේ ඉතින් මම මේ ගේ ඇතුලේ සාමසාජ්‍යයක් සාමකලාපයක් යෝජනා කරන හිතියට මේ ස්පර්ශය කොහරද අපිව ගෙනියන්නේ ගෙනියන්නේ වැඩියම තණ්හා මාන දිට්ඨි කියන තැනට මෙන්න මේක දකින්න කැමති නැති නිසයි කට්ටිය භාවනා නොකරන්නේ කට්ටිය සතිය පිහිටවන්නේ නැත්තේ මේක දැකපු ගමන් බය වෙලා දුවනවා චික්කේ මං ඇතුලේ ඉන්න එක මොනතරම් පෙරේතෙක්ද මොනතරම් අසමජ්ජාතියෙද මොනතරම් න්‍යායපත්‍යක් නැති එකද ඇදගෙන දුවන්නේ අර බලුකුණක් කණ්ඩ හදන කබරේක් වාගේ අසුචියටමයි නැත්තම් මනුස්ස අසුචියක් කණ්ඩ හදන බල්ලෙක් වාගේ අදින්නේ අසුචියට එනිසා මේක කවුරුවත් කැමති නැහැ තමා විහිින්ම මේ ස්පර්ශ ආහාරයෙන් මාව ලෝකයට වෙන්නේ මොන තාලෙටද මම කියන්නේ මොකෙද්ද ඒ එයාගේ මමයා කියන එක පෙන්නේ අපි කරන දෙන්නේ. අපේ මේ අපිට කවුරුත් කියලා වැදගත් කියලා චරිත සාහිත්‍ය කොච්චර ලිව්වත් අපි ස්පර්ශ කරන දේ අනුව තමන් කවුද කියලා කියේ. ඒක දකින්න තියෙන අකමැත්ත නිසායි අපි මේ ප්‍රසිද්ධ නළුවන් ලව්ව චිත්‍රපටය හදවගෙන බල බලයි. ඒක දකින්න අකමැති නිසායි අනුන් ලියපු චිත්‍ර කතා කියවන්නේ. අනුන් ලියපු නව කතා කියවන්නේ. පැත්තට බලන්නේ. මොකද ඒ වගේ කැතපැත්ත වහලා පෙන්නලා දෙනවා බොහොම සුන්දර ලෝකයක්. පුරංගනාවන් සහ පුරවැසියන් පුරවරයන් වල කරන දෙල්ලම් බල බල ජීවත් වෙනවා. මිසක් මේ මට ඉඩක් දුන්නොත් නැත්තම් මගේ ස්පර්ශයේ ඉඩක් දුන්නොත් ඒකා නියෝජනය කරන්නේ මොකද්ද කියලා බැලුවොත් එක්කෙනෙකුට චරිත හතිකක් දෙන්න බෑ. දෙනවනම් දෙන්න තියෙන්නේ රහතන් වහන්සේට උන්වහන්සේට චරිතයක් නැහැ. එතන පුද්ගලෙක් නැහැ. ඉන්න පුද්ගලයා හොයන්නෙම තණ්හාමාන දිට්ටි. ඉතින් මෙන්න මේ ස්පර්ශයට අත තියලා මේ හයක් අරමුණු වල මේ වෙලාවේ මෙයා මේක තෝරගත්තේ මොකේද කියලා දැනගන්නවා කියන එක පුංචි අභ්‍යාසයක් නෙවෙයි. මේක කරන්න බැරි නිසා අපි යම් භාවනාවට බුදුජානනාංශයේ කියන ඔය හයම වහපන්. වහලා අල්ලන්න පුළුවන් එක දොරක් විතරක් තියලා ඒකේ ස්පර්ශ වෙන හැටි බලපං කියලා කියන එක උපමාවකට පෙන්වන්නේ ඔය බුදුහාමුදුරෝ ඉන්න කාලේ ඉඳලා කියනවා ශිව කියලා හාමුදුරු කෙනෙක් උන්වහන්සේකින් කල්යනෝ කල්යනෝ මහා ශිව වෙලා කියන විශාල පිළිසකට පොත්පත් කියලා දීලා දවසට පන්ති 18ක් විතර තියෙනවලු හැම පන්තිරම 500ක් විතර වෙනක ඉන්නවා. ඉතින් පුදුමාකාර මේ ප්‍රසිද්ධ දැන් කාලයට කියනවා නම් මහාචාර්යවරේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එහෙම කටයුතු කර කර ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේට බුදුජානන් වහන්සේ මත ඒ සිවහාමුදුරන්ගේම ගෝලෙක් මේ හාමුදුරන්ගෙන් බණහල 69ක් රහත් වෙලක් තියෙනවා. ඒ මේ හාමුදුරු මැට්ටා. දැන් ඉන්න ප්‍රොෆෙසර්ස්ලා වගේ තමයි ඉතින්. කොහොම හරි ගෝලෙක් ඇවිල්ලා තියෙනවා මේ හම්දුර හම්බෙන්න ඇවිල්ලා බලලා තියෙන. බෝගෝලේ කල්පනා කරලා බලුවා අඩේ මම මෙච්චර බණ භාවනා කරලා දිනුනා මට උදව් කරපු මගේ ගුරුව හම්දුර එනම් කොච්චර දිනුනද කියලා බලනකොට පුතත්ජනයි. ඒකට විශාල අනුකම්පාවක් කියලා ළඟට ගිහිල්ලා කතා කරලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේට පොඩ්ඩක් වන්දනා ඉදස්වලු කරන්නේ කොහොමද නම වැඩ නැහැ හැම වෙලාවෙම වැඩ. ඉතින් ස්වාමීන් වහන්සේ එමනම් මම හෙට උදේ පාන්දරම ඔබ වහන්සේ නැගිටපු ගාම දත්මදපු ගමන් එන්නම් මට වන්දනා කරන්න. බෑ නම එදාටත් ඇමතිවරයෙක් වෙනවා කියලා කියන හම්බෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ඔබ වහන්සේ බින්නපාත යන වෙලාවේදී ඒ යනකොටත් අර අපොයින්ට්මන්ට් එක ආපු ගමන් පන්ති. ඥානවල දකොට පාසෙත් පන්ති ඉතින් මේ කරන්න දෙයක් නැහැ. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ ශිෂ්‍යයා මේ හාමුදුරන ගොඩාක් දැම්පෙන්නලා තියෙනවා මම මේ දුර ඉඳලා ආවේ වහන්සේට වන්දනා කරලා පොඩ්ඩක් කතා කරන්න. අපොයින්ට්මන්ට් එකක් ගන්න බෑ. ඊට පස්සේ කොල් ප්‍රශ්න නැහැ ගාමිණී නාන්සේ හැබැයි මට එකක් හිතයි ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා කියලා. මේ ප්‍රොෆෙසර් කල්පනා කරාලු මේ කීකරු ගෝලයේ විවික්‍රිය වැඩ කරන කෙනෙක් වංශයට මැරෙන්නවත් කල්පනා වෙලාවක් නැහැ. මොකද හැම වෙලාවෙම වැඩ. නිකමටක් හරි පණ යන්න වෙලාවක් නැහැ. ඒ තරම් වැඩ. මොකද්ද මේක කල්පනා කරේ කියලා බලනකොට කල්පනා වුණාලු මේ පන්ති 17ක් කරනවා අතපය දිගාර ගන්න වෙලාවක් නැහැ. ඉතින් මේ ඒ පන්සලේ ඉන්න එක්කෙනෙක්වත් මේ හැමතු විය ගන්නවට කැමති නැහැ. උභාසයට මේක කරන්න පුළුවන් මේ වෙලාවේ. මේක කරන්න පුළුවන් ඊට පස්සේ හිතාගත්තලු මේ එකෙකුට හරි කියලා යන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ මේ ස්ථානේ රැකෙන්නේ මේ ඔක්කොම කරන උභාසය නිසා. ඒ නිසා පුළුවන් තරම් අපිට තනෙම්ම කිරි ටික පවාගෙන උකුලෙම තියන්න අලව නලව ඉන්න කියලා තමයි තියෙන්නේ. කොයි ගෝලයක් කියන්නේ. මේ හඳුර හිතාගත්තලු මුන්ට කියලා කවදාකවත් ගැලවෙන්න බෑ කියලා උදේ පාන්දරම යුරා පාත්‍රේ කරේ දාගත්තා ස්ථානෙන් පිට වෙලා හැතැම්ම 120ක් පයින් ගිහිල්ලා තියෙනවා. නතර වෙන්නේ නැතුව. ගිහිල්ලා හිතාගත්තලු කොහේ හරි තැනකට ගිහිල්ලා මම බණක් භාවනාවක් කරන්න ඕන කියලා යනකොට 39ක් භාවනා කරන ස්ථානයක් හම්බෙලා දුනා. මේ ලොකු සතුටක් ආවලු. ඒගොල්ලෝ පොත් කියවන්නේ භාවනා කරනවා. ගිහිල්ලා වැඩිමල් මේ ශාංශ වැඩිමල් නායක හාමුදුරන්ට වන්දනා කළා අවසරයි ස්වාමීන් වහන්සේ මම ශිවකී නාමදුරු මෙන්න මේ මේ විදිහ වැඩකට හිටියා මට භාවනා කරන්න හිතුණා මම ඔබ වහන්සේලත් එක්ක යෙදිලා ගත කරන්න කැමති භ්‍රමචර්ය රකින්න කැමති මට කමනහනක් දෙන්නේ කියලා. මෙයා වඳින තාලයෙන් කතා කරන තාලයෙන් ලොකු අහමුදුරන තේනවලු මේ යක්ෂයා මහා මාන්නක්කාරයෙක්. දැනුම වැඩි කවදාකවත් මේ කලිය මුණින් නමලා තියදී වතුරක් කරලා වැඩක් නැහැ. උගන්ලා වැඩක් නැහැ. ඊට පස්සේ කිව්වලු මේ මම දැන් ගොඩ කාලෙකින් කමටහන් දීලා නැහැ. මම දැන් මේ වැඩ මගේ දෙවැන්නට තමයි පවර්ලා තියෙන්නේ. ඉතින් මේ නම ගිහිල්ලා එන්න අර දෙවෙනි ආමතුරු හම්බෙලා සන්තෝෂ කරගෙන කමඩානක් ගන්න කියලා. ඉතින් අර මහදේව අමරිතවලදී මේක එහෙම හිතිනවනේ ඉතින් ලොකු අහම්දුර සමාලාට කරන්නේ දෙවෙන්නට යොමු කරනවා. දෙවෙන්න ළඟට ගිහලා අර වගේම ගෞරවයෙන් අරලා කතා කරලා කිව්වලු අවසරයි සාන්ද මම මෙහෙම මෙහෙම දුරක් දාගෙන ආවේ. මෙන්න මේ මේ කැපකිරීමක් කරලා මට කමටහනක් වුණා. ගියේ නැද්ද ලොකු අහම්දුර ගාවට කියලා. ගියා. ඔබ වහන්සේ ළඟට යන්නේ කිව්වා. ඒ ටිකෙන් දෙවෙනි ආමරණ ගත්තොත් මෙයා මාන්නක් කාරයි. එයාට කමටහනක් දීලා මොන මිලින්වත් තේරුම් ගන්න බෑ. ඒකවලු ලොකු සාංශට එන එන කට්ටිය මට එවනවා. දැන් මටත් වැඩ වැඩි. මම තුන්වෙනි එකනට තමයි පිටත් කරන්නේ. ඔබද මම කැමති නම් ගිහිල්ලා තුන්වෙනි එකන හම්බෙන්නේ කියලා. තුන්වෙනි එකනට යනකොටත් එයාටත් තියෙනවලු මේ මිනිස්යාගේ මාන්නක්කාරකමත් එක්ක මොනම කමටහනක්වත් දුන්නට මෙහෙදි දෙනේ වල්ලන්න කැමති නැත. ගෙදරින් ගේනව වැඩ කරන කට්ටිය වගේ අමාරුයි. අන්තිමට 29 වෙනි ආමතුරු දක්වම ගිහිල්ලා තියෙනවා. 29 වෙනි ආමතුරු කිව්වලු මේ ඊයේ පෙරේද පැවිදිච්ච හත් අවුරුදු සාමණේරෙක් ඉන්නවා. පුළුවන් නම් ගිහලා කමටහන් ගන්නයි කියලා. ඊට පස්සේ සාමණේරයා ගාවට ගියාට පස්සේ අර හඳුරෝ වඳින්න බෑනෝ දැන්. කතා කරලා ගලුවා අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මට අනුකම්පා. මේ බල්ලා කියවල ඔබ වහන්සේ මගේ සීයා වගේ ඔය මම කියන දේවල් ඔය කිව්වට කරන්නේ මම කොහොමද කමටහන් දෙන්නේ. ඔය පඬිතුකන් එක්ක ඕව කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. අර පුංචි හඳුරෝ අය වැඩි මාල්කමයි දැනුමයි නිසා කිවලු මේ භාවනා කියන කොහොම ගන්න මේ කියලා. අර සාහිත ඇඳෙන්න පටන් ගත්තා. කල්යාණ සත්පුරුෂයන් වහන්සේ මට එහෙම කරන්න එපා. මට සාසන ගෞරවයක් දෙන්න ඔබ වහන්සේ කැමති නම් මම මෙන්න මේ තියෙන වැවට බහින්නුනත් කැමති. ඒ තරම්ම මම දැන් නියතමානී වෙලා ඉන්නේ. මම ඒ තරම්ම අතපල්ලේ වැටලා තියෙන්නේ. කල්යාණ මිච්ඡන් වහන්සේ මට මේ දේ කරන්න එපයි. ඊට පොඩි ආන්කල එනම් බයින්නේ කියලා. බැස්සලු ඉනක්කටට යනකම් අර සිවුරු පිටින් අඳන පිටින් බැසල ගහ ගොඩෙන්නේ කිව්වා. ගොඩෙන්න ආවට පස්සේ ආවලු කමටහනක් දෙන්න වාඩි වෙන්නේ කියලා. වාඩි වුණාට පස්සේ කිව්වලු හිල් හයක් තියෙන උඹහක් තියෙනවා. ඔය උඹහ වැද්දෙක් විසින් එලවාගෙන එන තලගොයේ ත්‍රිංජරම්. දැන් මේ මාස්සද්දා මේ අතුරට ගිය තලගොය අල්ලන්න මොකද්ද කරන්න කියලා හුවල්. දැන් මේ ආහන පුංචි සාමණේර නම මේ මහාචාර්යවරු ඊට පස්සේ කවලු ආම්තු කාරණා දාන ඊට පස්සේ කවලු වැද්දා කරන්නේ පහසු තැනකට එක හිලක් ඉතුරු කරලා අනේ කිල් පහම වහලා උකට දුම් ගහනවා තුන් දවස් පස්සේ අතු වෙන තලගොය එළියට එන්නේ එළියට එන්නේ ඔය හිලෙන් උකට කැමැත්තක් කරගන්නවා ඒ හිලෙන් එළියට එනකොට ඒ වගේ කවලු පහන්ති වාඩි වෙලා ඉඳගත්තට පස්සේ උඹහක් වගේ ඔකේ හිල් හයක් තියෙනවා ඇස් දෙක වහන්න කණෙන් ශබ්ද අහන්න එපා නාසයෙන් ගනුදෙනු වෙන්න දෙන්න එපා. ගඳ සුවඳවට බලන්න එපා. කටෙන් කතා කරන්න එපා. කය හොල්ලන්න කරන්න යන්න එපා. හිතෙන් හිතවිලි හදන්න එපා. ඊට පස්සේ මේ කය දිහා බලන්න. හරියට එහිල් පහෙන් හයෙන් පහක් වහලා හිත කයේ මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට තලගොය එළියට එනවා. ඒක තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. ඉතින් කවුරක්වත් කාටවත් තේරෙන්නේ නැහැ. ඇයි මේ භාවනා කරනකොට ඇස් දෙක වහන්නේ කියලා. ඒ වගේම කාටවත් තේරෙන්නේ නැහැ. ඇයි මේ භාවනා කරනකොට ශබ්ද ඇහුවත් ඇහුණත් අහන්න එපා. පුළුවන් තරම් ශබ්ද නැත්නම්ක මේක අපි භාවනාවට යොදාගමු කියලා. නාසයෙන් ගඳ, දිවෙන් රස අභිරමණය කරන්න එපා. කය හොල්ලන්න පෙරලන්න එපා. එතකොට ඒකට අවධානය යොමු වෙනවා. හිතෙන් හිතන්නත් එපා. මේ හිත යොදවන්න මේ කයේ මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට අපි අර ඇහි තියෙන චක්කු සම්පස්සේ, කනේ තියෙන සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, ජීව සම්පස්සේ, මනෝ සම්පස්සේ අතහැරලා කාය සම්පස්සේට හිත යොදවන්නේ මේ හයම ඇරලා තියෙන වෙලාවේ තලගොයා කොහෙන් එළියට පණිද කියන්න බෑ. මේ තලගොයා කොටු කරන්න ඕන නිසා අපි කාය සම්පස්සේ හිත තියෙනවා. ඊට පස්සේ අහන යෝගාවචරණේ දැන් මෙහෙම වාඩි වෙලා හොඳට පටලව වාඩිලා සම්මිතික වාඩි වෙලා කය දිහා බලනකොට පේනවා. ඉතින් උංගව දෙනෙක් හිතනවා මේ මුරුක්කු වගේ එකක් පෙනෙයි. එහෙම නැත්නම් මේ පකඩ වගේ එකක් පෙනේ. ඉතින් මට මොකුත් පේන්නේ නැහැ කියනවා. මොකද මේගොල්ලන්ට ඕනේ අර ගෙදර ගෙන යන්න මුළු බෑග් එකට දාගන්න ජුජුප්ස් වගේ මුරුක්කු වගේ අහුවේ. මොකුත් අහුවෙන්නේ නැහැ. කයිදියා බලන්නේ නැහැ. මොකුත් අහුවෙන්නේ නැහැ. මොකද අල්ලන්නෙම තණ්හාවටනේ. අල්ලන්නෙම දිට්ඨියටනේ. අල්ලන්නෙම අනේ නිසා ඒ තණ්හාමාන දිට්ඨිය වලට අහුවෙන මොකුත් අහුවෙන්නේ නැහැ. ඉතින් කියනවා දැන් අවුරුදු 16ක් භාවනා කරා. අහුවෙන්නේ නැහැ. අනබනේ අහුවෙන්නේ නැහැ. පිම්බි මැක්ලිම අහු වෙන්නේ නැහැ මොකද මේ බලාපොරොත්තු වෙන්නේ කෑදර කරේ යම් දවසක අපි හිතමු නෑ නෑ එහෙම එකක් නෙවෙයි මේ දැනෙන්නේ මැරිච්ච නැති බවට නිින්ද කියලා නැති බවට කලාන්ත වෙලා නැති බවට දැනීමක් තියෙනවා ආ එහෙමනම් තියෙන්නේ ඒකට භාවනා කියන්නේ අපිට ඕන කරලා තියෙන භාවනා මේ අමුතු අමුතු හයිෆයි භාවනා මේක නෑ ඒකට යයින් අහනවා දැන් ඔබ දැන් ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දැනෙනවනේ. හිටගෙන නෙවෙයි කියලා දැනෙනවනේ. බුදියාගෙන නෙවෙයි කියලා කොහාටද දැනෙන්නේ? ඔන්න එතකොට කියනවා මම මේ ඉඳගෙන ඉන්නකොට යටි පහටිය පොළවේ වැදින හැටි දැනෙන කාය සම්පස්සේ. එහෙම නැත්නම් කියන ආශ්වාස ප්‍රශ්වාස කරනවා නාසය වම් නාසය පුඩුවේ හුස්ම රැල්ල පීරාගෙන යනවා එනවා දැනෙන කාය සම්පස්සේ. ප්‍රශ්වාසයත් එතනම හෝ වෙන තැනක දැනෙන කාය සම්පස්සේ. පිම්බෙනවා දැනෙන කාය සම්පස්සේ. හැකියන දැනන කාය සංපස්සේ. ඉතින් කියනවා දැන් ඔබට දැන් තේරෙනවානේ මේක ඇහි රූප බලනවා නෙවෙයි කනේ ශබ්ද අහනවා නෙවෙයි නාසයේ දිවේ මනසේ වැඩක් නෙවෙයි ඇස් කියන දෙයක්. මෙන්න කාය සංපස්සේ පමණක් හිත පැවැත්වුවොත් ඒ යෝගාචරයට නොබෝ කලකින් මේ අනිකුත් ආයතන පහම නතර කරලා එකක වෙන වැඩ අල්ලගන්න පුළුවන් වෙනවා. එතකොට යාට සමහරලාට කයේ හිත තියාගෙනකොට ආස්වාස් ප්‍රස්වාස සිදුවෙන මේ ප්‍රක්‍රියාවලිය වැටහෙනවා. ඉතින් හුඟ දෙනේ මේ කරන වැඩේ තේර පුංචි හාමුදුරුවෝ කියලා දීපු උදාසන හැටියට දන්නේ නැතුව ඉඳගෙන පිඹින්න පටන් ගන්නවා නයි පිඹිනවා ගෝ සෝ සෝ සෝ ස්කාලා කියනවා මේ ආනාපාන කරනකොට පිස එකක් වෙනවායි. ඒ මොකද පුම්බනවා. ඒ පිඹිනවා. මේ අනිච්ඡානුක පේශීන් මාර්ගයේ අනායාසයෙන් සිදුවෙන මේ ක්‍රියාවලිය බලන්න කියලා කිව්වහම භාවනාවට තියෙන කැදරකම නිසා හෝ කාරණාව තේරුම් ගත්තේ නැති නිසා හෝ හදිසි කරන්න ගිහිලිචී ජීන් අදුමදිනා වගේ අදින්න පටන් ගත්තාම කියනවා මේ බිල්ල පිටිපස්සේ දිනනවා සාංශ භාවනාව කරන්න බෑ මේ උරේෂ්පතු රිදෙනවා භාවනා කරනවා මොකද මේ ඇදලා කුඹනවා කරනවා කරන්න ගියාට පස්සේ බඩ රිදෙනවා මේක නෙවෙයි මෙතන අදහස් කරන්නේ මේ ඇස් දෙකෙන් එන ගණ දෙනු කනෙන් එන නදු දිවෙන් නාසයෙන් හිතෙන් එන අරමුණු අධි කර මේ කයෙන් එන එක මොකද්ද කියලා බලන්න පටන් අරගත්තොත් මේ හය ආයතනික සිද්ධ වෙන ස්පර්ශය පරිවේශන මට්ටමකට తాවකාලිකව එක තැනකට යොමු කරන්න හදනවා. මේක කවදාකවත් ඉතිසිනුවට කරන්න බෑ. මේක අදා දෙවියෙකුට යක්ෂයෙකුට බ්‍රහ්මයෙකුට මොකාටවත් කරන්න බෑ මේ කෙනාම ඒකට කැමැති වෙන්න ඕනේ මේ කමඨහන් වඩනවා කායනුපස්සන වඩනවා කියලා කියන්නේ ඒ සඳහා ඇයි මේ සරුවචනංශේ වාඩි විදිහට වාඩි ඇයි මේ ඇස් දෙක වහන්නේ ඇයි මේ වෙලාවට සද්ද කරන්නේත් නැහැ කරන සද්ද වලින් හිත නතර කරගන්නෙත් නැහැ ඇයි මේ වෙලාවට අතපය නලවන්නේ නැත්තේ ඇයි මේ වෙලාවේදී අතීත අනාගත කල්පනා කරන්නේ නැත්තේ මේ කාය සංපස්සයට හිත දාගන්න අමාරු ඒක ඒක ලොකු අභ්‍යාසයක්. මේ කැලේ හිටපු මීහරකේ ගිනල්ලා ගම්මැද්දේ කණුවක බැඳා වගේ අරකයි කුළු ගතියට පුළුවන් තරම් නටනවා. කාටවත් මේ මූලික වශයෙන් මෙතන හිටපම් පුතේ කිව්වට හිත කායවත් පතේ හිටින්නේ නැහැ. අපි හිටියයි කියලා හිතමු. කාය සම්පස්සේ අපි අමාරුවෙන් ඉඳලා පළවෙනි දවස් දෙවෙනි දවස් නම් බොහොම අමාරුයි. තුන හතර යනකොට ඔන්න ටික ටික ටික මීහරක කණු පුළ මුල ලගිනා වගේ කාය සංපස්සේ හිතයයි කියලා එක දිගට හුස්ම හතරක් පහක් එනතම් පිම්බීම හැකිලිම හතරක් පහක් එතන වම දකුණ හතරක් පහක් එක දිගට අල්ලා ගන්න පුළුවන් උනායි කියලා කියමු. එතකොට මේ යෝගාවචරයට පොඩි විශ්වාසයක් ඇති වෙනවා. හිත චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාහන සංපස්ස, ජීවා සංපස්ස, මනෝ සංපස්ස නොගී කාය සංපස්සේම මුතු වෙලක් වගේ, පෙරහැරක් වගේ, සංසිද්ධි දාමයක් වගේ එක දිගට පවතිනවා. එතකොට යාට කියන්න පුළුවන් මේ වායෝ පොට්ටබ ධාතුව ඇවිල්ලා මේ කාය සංපස්සේ ඇති කරනකොට දැන් මේ ස්පර්ශයට හිත ගිහිලා තියෙනවා කායනුපස්සනාවේ ඒක කියනවා ඒ කෙනා ලව්ව Tamanට වැටෙන තාලෙන් මේක හෙලිකරන්න කට උතර දෙන්න උසාවියේ සාක්කියක් දෙන්න වගේ කොහොමද ආස්වාසය වැටෙන්නේ කොහොමද ප්‍රසවාසය වැටෙන්නේ ඉතින් අර මොකද්ද චන්නාමාන දිටි දිගේ දුව මිනිස්සයාට මේ හුස්ම ගන්නකොට වැටෙන දේ එකක් වැටුණක් කිසි වැටීමක් විදිහට බාර ගන්න කැමතිත් නැහැ මේක කියවනේ වචනකම තේරෙන්නේ නැහැ. මොකද මේ ස්පර්ශය කියලා දෙන්න බෑ. ඒ වැටෙන දේ කියා ගන්න බැහැ නා. ඉතින් යකින් බannකොට භාවනා කරන්නන්ගේ 9ට එක්කෙනෙකුටවත් නැත්නම් 10ට එක්කෙනෙකුටවත් තමන් මේ ආස්වාස් ප්‍රස්වාසී මුලිච්ච වෙච්ච වෙලාවේ පිම්බීම හැකදී මුලිච්ච වෙච්ච වෙලාවේ වමට දකින්න හිත ගිය වෙලාවේදී මෙන්න මේකයි වෙන්නේ කියලා පැහැදිලිව කියන්න බැරි නිසා යෝය කමඨාන් වාර්තාවක් සකස් කිරීමට කොලයක් දීලා කියන ඉතින් ඕක හිතන් දෙපා බුදුහාමුදුරන්ගේ කාලෙත් ඔහොම කොලයක් දීලා කෙරුවයි කියලා. දෙනාස ඉන්න කාලේ ඌව නැතුව තමයි කෙරුනේ ඒක ඇත්ත. අපි අබ්දේක උසගෙන පිටිපස්සට යමු. මේ පෙන්වන්න හදන්නේ මේ ස්පර්ශය කොටු කරන්න නම් මේ ධාතයේ දුවන ස්පර්ශවත් එක්ක වැඩ කරන්න බෑ එකක නතර කරන්න. අපි හිතමු හිත වෙනකොට අනිද්ද වෙනකොට මම හිතන්නේ මම මේ කියන එක තව තේරෙයි. අපි හිතමු යම් කෙනෙක් වාර්තාවේ සඳහන් කරයි කියලා මට ආශ්වාස කරනකොට වම්නාස්පුඩුවේ සීතල ගතියක් දැනුණා. මේ මං කියපුවා කියන්න කියනවා නෙවෙයි මම මේ නිදර්ශනයක් දෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්වාසය කරනකොට එතනම හෝ දකුණු නාස්පුඩුවේ මට උණුසුමක් දැනෙන නිදර්ශනයක් දුන්නයි කියලා කියමු. දැන් මේ යෝගාවචරයට කියනවා දැන් ආස්වාසේදී මේ වම්නාස්පුඩු ඇතුල් පිටියේ දැනෙන මේ ස්පර්ශය එතන තමයි සීතල දකුණුනාස්පුඩිය හෝ වම්නාස්පුඩු දැනෙන මේ උණුසුම එක දිගට අත නෑර හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද කියලා බලන බලන යන්නේ කියලා බලන බලන යනකොට යාට තේරෙනවා ඒක දිගට බලහිනකොට ඒකේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා ඔය උණුසුම සිසිලට අමතරව දිග කෙටි ගති තියෙනවා පිරිමැදෙන ගති දැනෙනවා. ගොඩාක් ඒවට කියනවා ආකාර, නිමිති, ලිංග විවිධ විදියට පේනවා. බලාගෙන ඉන්නකොට ඒත්තු ගන්නන්න වෙනවා මේ යෝගාවචරයට. Taman දැන් දකින මේ සීතල හටගන්ම දැකන්නේ හටගත්ත සීතලක්. ගොරෝසු වෙච්ච සීතලක් තමයි මේ අත්විඳින්නේ. එතන ප්‍රශ්වාසය කියලා අත්විඳින්නේ හටගෙන මෝරච්ච ගොරෝසු වෙච්ච උණුසුමක් පුළුවන් ද මේ ආස්වාශයේ දැන්න මේ සීතල පිරිමැදීම කම්පන චංචල ගතිය හට ගන්න හැටි බලන්න. දැන් මේ යන්න හදන්නේ කාය සංපස්සේ අරගෙන ස්පර්ශාගේ මුලට ගෙනියන්න හදනවා. ඉස්සල් මිනිහ අල්ලලා දෙන්න. ඉස්සල් සිද්ධි අල්ලලා දෙන්න. අල්ලලා දීලා මෙයාගේ මුල අල්ලන්න හදනවා. දැන් අපි මම දන්නවා මේ ටික නම් බොහොම ආසාවෙන් අහගෙන ඉදී කියලා. යම් වෙලාවකට යෝගාවචරයේකට රූප, ශබ්ද, ගන්ධ, රස අමතක කරලා මනෝදම ස්පර්ශය කාය සංපස්සයේ හිත පවත්තලා මේ ආස්වාසය මේ ආස්වාසය මෙනෙහි කරන්නට මේ ප්‍රස්වාසය මෙනෙහි කරන්නට මේ ප්‍රස්වාසය කියලා දැන ගැනීමද කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ආස්වාසයලා ආස්වාසය කියලා නම් කරන්න පුළුවන් ප්‍රස්වාසයලාද ප්‍රස්වාසය කියලා නම් කරන්න පුළුවන්. පිම්බීම එනකොට පිම්බීම කියලා මෙනෙහි කරනවා, හැකිලිම කියලා හැකිලිම මෙනෙහි කරනවා. ඒතකොට පිම්බීමේදී දැනෙන ටිකට පිම්බීම කියන නම දානවා. හැකිලිම කියන රූප ක්‍රියාවලියට හැකිලිම කියලා නම දානවා. නාම රූප පරිච්ඡේඥාන කියලා සාමාන්‍ය ක්‍රමෙට කියන්න පුළුවන්. මේ අල්ලාගත්ත දේ ස්පර්ශය අනුව මුලට ගෙන යාම සඳහා සරුවචන් වහන්සේගේ උපදේශ පරිදි ගුරුවරු කියනවා මේ ආස්වාසිය දැන්න සීතල හෝ ප්‍රස්වාසිය දැන්න උණුසුම හට ගන්න තැන පච්චය පරිග්‍රහ ඥානය කියලා කියන්නේ සප්පච්චය පරිග්‍රහ ඥාන කියලාත් ඒකට කියනවා. ප්‍රත්‍යයත් සහිතවම අරමුණ බලන්න. සීතල එනවනම් සීතල කොහේඳලද එන්නේ? කොතනින්ද පටන් ගත්තේ? උණුසුම එනවනම් උණුසුම කොහේඳ පටන් ගත්තේ? පිම්බීමක් හැකිලීමක් එනවනම් ඒක නිතර නිතර එන තැනටපත් කරලා මේක හට ගන්නා තැනට හිත දාන්න ගියොත් ඒ යෝගාවචරයා තමන්ගේ මනසේ එතන තමන්ගේ අරමුණේ ඇතුළට கிඳා බහිනවා මෙතෙක්කල් බාහිරේ නන්නත්තර වේවිචි බහිත ඇතුළතට හිඟන්න පටන් ගන්නවා. තේන අරමුණේ මුලත් එක්ක සප්පච්චය පච්චේ පරිග්ඝහ එහෙම නැත්නම් යුගල යුගල වශයෙන් දක්ිනවා අරමුණේ හට ගැනීම සහ අරමුණ ආස්වාසිය හට ගැනීම සහ ආස්වාසය ප්‍රස්වාසය හට ගැනීම සහ ප්‍රස්වාසය ඉතින් මේක තමයි මේක එක විදිහකට බලනකොට බුදුරජාණන් වහන්සේ මානවයාට ඇති කරලා දීපු සුවිශේෂී ශික්ෂණ ක්‍රමයක් මොන දෙයක් ගැනවත් වචනයක් කතා කරන්න යන්න එපා ඒකේ මුල දන්නේ නැත්තම් මුලට ඇදීම මේකට සුද්ධ වශයෙන් කියතයි යෝනිසෝ මනසකාර කියලා කියන්නේ ඕකට යෝනි කියලා කියන්නේ මුලට යම ගැන කතා කරනවා නම් ඒක ජාතකෙත් එක්ක කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන ඕනෙම සූත්‍රයක් කියනකොට සූත්‍රෙ නිදාගන්න කියන මෙන්න මෙතනදී මේ හේතුව නිසා සරුවචනන්ද මේක දේශනා කරා කියන එක නිදාණයට සාපේක්ෂව මිස ඒ දේ අපිට තේරුම් ගන්න බෑ පසුබිම සාපේක්ෂ නැතුව. ඒ නිසා මේ දේ මතුවෙච්ච දේ නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන එක දැවත නැත මතුවෙනවා නම් ඒක කීකරු කරගත්තන එක මතුවෙච්ච පදනම නිදාණය කියලා කියනවා ප්‍රත්‍යය කියලා කියනවා සප්‍රත්‍යව මේක දැනගන්නවා කියන එක කළ හැකි එකම සතා මනුස්සය විතරයි. කිසිම කෙනෙක් මේ විදිහට දකින්න කැමති නැහැ ඒ උනත් බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම නිදර්ශනයක් කියනවා මේක පෙන්වන්නට සිංහාවලෝකනේ සහ සුනකාවලෝකනේ කියලා දෙයක් බුදුහාමුදුරුවෝ ගෙන හරපානවා ඒ බොහොම ඕලාරිකව දැක් ගන්න බල්ලෙකුට ගලක් ගැහුවොත් ඒක අතර බල්ලෙක් නම් ගල පිටිපස්සේ දුවගෙන යමින් ගිහලා ගල හපනවා ඌ ඒ තමයි බල්ලගේ වැඩේ සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා ගල ආපු දිහා බලනවා මිසක් කවදාකවත් ගහපු ගල දිගේ දුවන්නේ නැහැ. සිංහාගේ ස්වરૂපය කවුරු හරි විද්දොත්, කවුරු හරි ගැහුවොත්, කවුරු හරි ගලකින්නමල ගැහුවොත්, ඒකේ ස්වરૂපේ මුල බලනවා. ඒකට කියනවා සිංහාවලෝකනය කියලා. අර ගහපු ගලත් එක්ක හැපිලා ගලත් එක්ක ගිහිල්ලා දත කඩාගෙන නටන එකට කියනවා සුනඛාවලෝකනය. අද තියෙන සියලු භෞතික ඥාන සුනඛාවලෝකනය. එකෙකුටවත් මේ හටගන්ම දැකීම දන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් දෙන උත්තර yaadෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔන්න මානවයට උගන්ලා දුන්නා සප්පච්චය පරිග්ගහ ඥාන ප්‍රත්‍ය දැනගනි. මේ ප්‍රත්‍ය දැනගන්නවා කියන්නේ මොකද්ද? මේ ස්පර්ශය හට ගන්න දන බලපං. ස්පර්ශය හට ගන්න දනත් සහිතව ස්පර්ශය මේ උණුසුම මේ සිසිලස කියලා දැනගන්නවා කියන එක ඉතාමත්ම ගැඹුරු තැන මේ ශාසනේ. ඕක තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඕක තමයි ඉදප්පච්චේතාවය කියලා කියන්නේ. ඕක තමයි මේ හේතුව නිසා මේ ඵලය පට ගන්නවා ගන්නවා කියලා ඵලය පිළිබඳ කතා විතරක් නෙවෙයි හේතුවත් සහිතව කරන මේ වැඩේට සක්පච්චේ පරිග්‍රහ ඥාන කියනවා. මෙන්න මේ ඥාන දෙක මේ තාක් ලස්සනට ඉදිරිපත් කරපු ක්‍රමේ මහාසී භාවනා ක්‍රමේ නිසා මයිලඟ තියෙනවා පුදුම ගෞරව සම්ප්‍රයුක්ත ගතියක්. මේක නොදන්න කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. මෙන්න මේකයි මේ කියලා දෙන්නේ. මේ ඥාන නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිග්‍රහ ඥාන කියන ඒවා පොතේ තිබුණ දේවල්. විසුද්ධි මාර්ගයේ බොහොම කල්ැතුව තිබුණා. මෙන්න මෙතනදී යෝගාවචරය මේ කරගෙන යන්නේ ඉස්සෙල්ලා අරමුණ දැනගන්නයි නාම රූප වශයෙන් ඊට පස්සේ මේ ස්පර්ශයේ මුල දැකීම ඒ දැනෙන දේ මුල දැකීමට යන්න බෑ ඉස්සෙල්ලා ස්පර්ශයේ ආම්බාම් කරගත්තේ නැතුව, යැපෙන දමා ගත්තේ නැතුව, වශී කරගත්තේ නැතුව, පුහුණු කරගත්තේ නැතුව. ඊට පස්සේ ප්‍රත්‍යයට ගියාට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේ හැම ස්පර්ශයකටම ඒකටම ආවේනික වූ සප්‍රත්‍ය වූ හටගන්මක් තියෙනවා. ඉස්සෙල්ලා ස්පර්ශය හටගැනීමේ මේක රිජිස්ටර් කරන්න බෑ. මෙයා වෙනමම හට ගැනීමක් වෙනවා. කියලා කෝටි ගණක් ස්පර්ශ ලෝකේ තියෙනවනම් හැම එකටම ඒකට භාවනිකෝ ස්පර්ශය හටගන්නමක් තියෙනවා. ඊ හටගත්ත ස්පර්ශය දැනෙන මට්ට උඩ මෝරලා ඒක ආයෙ නැති වෙලා යනවා. මේකට කියනවා සංස්කාර ස්වභාවය. පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මේ ස්පර්ශාගේ උපාදයක් පැරෙනවා. ඒක සම්පූර්ණ ඒකටම ආවේනික වූ පෞද්ගලික උපාදයක් තියෙනවා. ඊට පස්සේ ඒක විපරිණාමයටපත් වෙලා අනිත් ස්පර්ශයන්ගේ වෙන් කළා මෙයා රංගනයක් රංගනවා. අපි කියන භූමිකාවක්. ඊට පස්සේ ආයෙත් වයෝපඤ්ඤායති නැති වුණාට පස්සේ ස්පර්ශ කතා ඉවරයි. ඉතින් අපි අල්ලන්නේ නුපුහුණු මනස අල්ලන්නේ මේ මැද ස්පර්ශයගේ මැද. ඊට පස්සේ ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒක මුලත් එක්ක අල්ලන එක තමයි සප්පච්ච පරිග්‍රහ ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන, එහෙම නැත්නම් යථාව දර්ශනය ගොඩක් නම් තියෙනවා. ආන්න මේක දැක්කට පස්සේ පේනවා කිසිම ස්පර්ශයක් දිගට පවතින්නේ නැහැ. එයා අහම්බෙන් මතුවෙලා ක්‍රියාකාරකමක් කරලා ආයෙත් අභාව ප්‍රඥප්තියට යනවා. අන්න මේ විදිහට ස්පර්ශයක හටගන්ම දක්වන්න බුදුහාමුදුරෝ අපට මෙච්චර දුරදි ගමනක් අම්මට අපටවත් කියලා දෙන්න බැරි ගමනක් පරිශනාගාරිකවත් අල්ලන්න බැරි ගමනක් කියලා දෙන්නේ මේ දෙකම දැක්කේ නැතුව ස්පර්ශාගේ Nirodhe දැක්කන්න බැරි නිසා. හට ගැනීමත් ස්පර්ශාගේ රංගනයක් දෙක දැක්කට පස්සේ විතරයි යාට තේරුම් ගන්න වෙනවා බුදුහාමට හරීම ලේසි වෙනවා. ওই විදිහට නැත්තනින් පටන් ගත්ත ස්පර්ශය සීතල උණුසුම් වශයෙන්, කම්පන චංචල වශයෙන්, දීක කොට වශයෙන් රංගනයක් රංගපෑලා භූමිකාව රංගපහලා අනිරුද්ධ භාවයට යනවා හට ගන්නා තාක් ස්පර්ශ දුකයි නිරුද්ධ වෙන තාක් ස්පර්ශ නිවනයි හැම ස්පර්ශයකම නිවන තියෙනවා හට ගැනීම දන්නේ නැතුව නිවන බලන්න බෑ ඒක නිසා බුදුජානනාංශයේ ස්පර්ශය හඳුන්ලා දීලා කුණසම හඳුන්ලා දීලා සීතල හඳුන්ලා දීලා ආස්වාසය හඳුන්ලා දීලා ප්‍රසවාසය හඳුන්ලා දීලා ඒකේ හටගන්ම බලන්න කියනවා යම් දවසක යෝගාවචරයා ස්පර්ශයත් ස්පර්ශයේ හට ගැනීමත් දෙක දන්නවනම් එයා අන්ත දෙක දැනගත්තා එයාට ලැබෙන ප්‍රතිලාභය තමයි ඒසේ හටගෙන එසේ රංගණයට පත්වන ස්පර්ශයේ 100%ක්ම ගෙවෙනවා ඒ ගෙවෙන තැන ක්ෂය වෙන තැන වැය වෙන තැන නිරුද්ධ වෙන තැන අත්හරින තැන දැක්කනම් ඒ හැම ස්පර්ශයකම පිටිපස්සේ නිවන තියෙනවා මේකට නිරෝධය කය අනුපස්සන, වය අනුපස්සන, නැත්නම් පස්ස නිරෝධය කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ විදිහට තව පහක් යටපත් කරන මතු වෙච්ච මේ කාය ස්පර්ශයත් කපුරු පුච්චපු තැන වගේ 100ක් නිරුද්ධ වෙනවා. ඉතින් මේ කාය ස්පර්ශ මත නිසා අනික් පහ යටපත් කරගන්නවා යාම කරගන්නවා ඊට පස්සේ මේ ඇතිවෙච්චි කාය ස්පර්ශයත් නිරුද්ධ වෙන තැන දකින්න නම් මොන්න තරම් එල්ලයක් මොනතරම් ඒ ධර්මයට යොමු වෙච්ච මනස්කාරයක් මොනතරම් ලෑස්තියක් ඕනද කියලා කිව්වොත් සමහරට බුද්ධ කල්පයක් උත්සාහ කරත් මේක අල්ලන්න බෑ. සමහර උදේ කියලා දුනොත් හන්දෑවේ අල්ලනවා. ඒ අනුව අපි දෙන්නේගේ කිසියම් සමානකමක් නැහැ. මේ ධර්මය ඇහුවට පස්සේ ඒ ධර්මයේ ක්‍රියාත්මක කිරීමේදී ස්පර්ශයගේ හටගැන්ම ස්පර්ශයගේ අන්‍ය தත්ත්වයේ තිටි අන්‍ය தත්ත්වයේ සහ වැය වෙලා යන හැටි බැලීම අපි මේ දන්න ලෝක විශ්යනහරා තමයි අපි මේක කියලා දෙන්නේ. අපි මේක සංවේදනය කරන්නේ. නමුත් අපේ මනස මේ කටයුත්තට දැම්මට පස්සේ පුදුම විදියට ස්පර්ශයාගේ ගෙවි යෑම අභාග්‍යයක් කාලකණිකමක් මුස්පීතුක් විදිහට සලකලා වහවහ ස්පර්ශ ඇති කිරීමෙන් භවයේ පවත්තණ්ඩයි අපේ මේ ඉදurang ලෑස්තිලා කියන්නේ. එක තැනක ගෙවෙනකොට තව පස් පොලකමක් තියෙන බලන්නේ. ඒක නිසා බුදුජානන් වහන්සේ අපිට කියනවා ඒව නැති ඇති తాවකාලිකව ඇති නොවන විදිහට ඇහෙන් එනව අබිරමණය කරන්න එපා. කනෙන් එනව අබිරමණය කරන්න එපා. නාසයෙන් දිවෙන් මනසෙන් එනව අබිරමණය කරන්න එපා. කාය ස්පර්ශයට පොට්ටබ්බේට පුළුවන් තරම් හිත ධානය ඒකත් ඇචීවින් නැතිවීමින් ඇචීවින් නැතිවීමින් ඇචීවින් නැතිවීමින් යන තැන බැලුවොත් යාර තේරෙන්න පටන් ගන්නවා අච්චත මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා. මේ වාගෙම තමයි රූප පෙනීමත් එතන ස්පර්ශ වෙලා එතන නැති වෙනවා. ශබ්ද ඇහිමත් එතන නැති වෙලා එතන නැති වෙනවා. ගන්ධ රස පහස නමුත් මේ හයම අරගෙන මේ නඩ මේ පරිශීණය කරන්න බෑ. නිසා එකකින් අල්ලගත්තට පස්සේ මේ ස්පර්ශාගේ හට ගැනීම ස්පර්ශාගේ පැවැත්ම ස්පර්ශාගේ නිරෝධය ඒක අන්වේ ඥානයකින් ණය විපස්සනාවෙන් නැත්නම් ආකාර පරිවිතක්කේ තර්ක ඥානයෙන් ඒ යෝගාවචර කියනවා දැන් රූප බලනකොටත් බලන්න, ශබ්ද අහනකොටත් බලන්න, ගන්ධ රස පහස කරනකොට බලන්න මේ විදිහටම ස්පර්ශාගේ ඇතිවීම රංගනයක් සංගපෑම සහ නැතිවීම කියන එක රූප, ශබ්ද, ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඔක්කොටම සමානයි. එතන තමයි අභිධර්මයයි අතුආවයි සේරම ඉන්නේ. මේ වගේ තියෙනවා චිත්ත නියාම ධර්ම වගේක්. අතික තීරුම් ගන්න පහසුම තැන තමයි කාය පස්සද්ධිය. එම් කාය ස්පර්ශය සම්පස්සය එතනින් තමයි මේ කායනුපස්සනාව පටන් ගන්නේ. එතෙන් තමයි මේ රූප භාවනාව පටන් ගන්නේ. ඉතින් අපි දැන් යම් මේ දැනුම ඇති කරන බක් පිටක් කඩට ආපුහම මොකද වෙන්නේ කියලා බලන්න. බුදු ඥානන් වහන්සේගේ ක්‍රමයේ හැටියට කෑදර මනුස්සයෙකුට බත් හම්බුනාට පස්සේ ඒ මනුස්සයාට රූප බැලිල්ලක්, ගඳ බැලිල්ලක්, රස බැලිල්ලක්, පහත ලැබිල්ලක් මොකක්වත් නැහැ. ඒ බත්වල රස ඕජාව තමයි ප්‍රධාන දේ බවට පත් වෙන නිසා දිවට ආහාර ටිකක් බඩගිනි මිනිසෙකුට ලැබිච්ච ගමන් එයාට ඒක අනිකුත් සීලම ඉදurang අමතක වෙලා අර රස ඒකට රස ගේදය කියලා කියනවා ඡාදර කම කියලා අපිට කියන්න පුළුවන් නැති උනත් බුදුහාමරණ තේක තියෙනවා බුදුරජාණන් වහන්සේත් රස සංවේදී නමුත් රස රාගපටි සංවේදී නැහැ බුදුරජාණන්සේ රස සංවේදී අපි ඔක්කොටම වැඩි බුදුසසුගේ දිව හරිම සංවේදී. එක රොටි කෑල්ලක් කුම්මාසයක් දිවේ ගෑවිච්ච ගමන් 80ක් රසනහර පිනායනවලු බුදුරජාණන්සේ ඒකට මුළු යකට මෝජාව ලැබෙනවා. ඒ තරම්ම රස සංවේදී. හැබැයි රස රාග සංවේදී නෑ. අපිට රස සංවේදී නෑ. අපිට තියෙන රස රාග සංවේදී නිසා ගෑවිච්ච ගම. දිවේ ගෑවිච්ච ගමන් අපිට ඉන්න තැන මතක නෑ. මොනෝ කරනවද මතක නෑ. පොඩ්ඩක් බලන්න කොටියෙක් නියෙක් අල්ල ගන්න වෙලාවක්. ගැන්දියෙක් ගෙම්බෙක් අල්ලගත්ත වෙලාවක එයාගේ තියෙන සියලු ශක්තිය අර ගොදුර අල්ලා ගැනීම සඳහා කරනා වගේ අපිටත් ඒ දිවේ ගෑවිච්ච ගමන් මේ කටේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න අපිට ඉස්පාසු නැහැනේ. අපිට තියෙන එක ඉක්මනට ගිල්ල තව තව බත් ගුඩයක් තව බත් පිටක් දාගන්න තියෙන ආසාව. මෙන්න පොඩ්ඩක් නැවතිල්ලේ කොහොමද මේක වෙන්නේ කියලා බැලුවොත් මේ කටේ තියෙනවා කට කියලා කියන්නේ ඇහ කන දිව නාසය කය මන කියන මේ කාවුළු හයෙන් එක කාවුලුවක් නේ මේ කාවුලුවට බත් ටිකක් කී ගමන් අපි ලංකාව වගේ ආහාර වේදක ඕක තියෙනවා රස හයක් චිත්ත රස තියෙනවා පැංගිරි රස තියෙනවා පැණි රස තියෙනවා මිරිස් රස තියෙනවා ලුණු රස තියෙනවා අඹුල් රස තියෙනවා ඔය හයෙන් එකයි පුතේ ඔය හය එකතු වුණොත් කිරි රහ තියෙනවා අපිට රස දැනෙනවයි කියලා අපි කරන්නේ අපේ කෑදරකමට අරක්කු බීපු මිනිස්සයා මිරිස් රසපස්ස යනවා. දීවැඩිය කාර්යයා සීනි රසපස්ස යනවා. ප්‍රෙෂර් එක තියෙන කාගේ කට ඒ තෙල් රස පිටිපස්ස යනවා. ඒක විතරයි යාට දැනෙන්නේ. ඊට පස්සේ ඒකම කකා හිටියට ඒ පිඩේම හයක් රස තියෙනවා. ඊටු එක රසක්වත් එයාට ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වුණාට එයාට කිචි කැවෙන්නේ නැහැ. එයාට ඒක සිද්ධියක් වෙන්නේ නැහැ. ඉතින් කියනවා දැන් මම මිරිස් රස කන්න කැමති. ඕන්න මිරිස් සහිත ඕන්න බදපු මේ මේ එලිචිමිස් කරලක් හරි. මොනරේ හැපිච්චාම ඒ රස බල බල අපි ඒක ගිලගෙන ගිලගෙන ගියාට හපල හපල හපල හපල ඉවරුනොත් මේ බත් පිළ අන්තිමට මේ රස හයම සමතලයට ආවට පස්සේ ඒකට කියනවා කිරි රස කියලා. කවදාකවත් ඒ රසය දෙඩක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා කිරි රස එනකන් බත් පිළ හැපුවොත් ඒකේ මේ පළවෙනියම තියෙන රස විතරක් නෙවෙයි ඒකේ තියෙන අනිකුත් රසයන් සමමට්ටමට එනකොට මේ අපේ සූප සාත්‍රයේ බිඳුවට බහිනවනේ අපි මේ රූප සාත්‍රයෙන් ලක්ෂණ රූප පෙන්නලා ගඳ හදලා රස බලලා ඔක්කොම තියෙන පිට ගන්නකොට විතරනේ අරගෙන හපලා කෑවට පස්සේ බලුවමනයක් නේ කටේ තියෙන පොඩ්ඩක් කියලා ගහලා බලන්නකෝ ඕකේ ඕජාව විතරයි තියෙන්නේ ඕකේ කිසිම සූප සාත්‍රයක් නැහැ අපි මේ ආහාර විශේෂඥෝ මේ පළවෙනි රසයේ පළවෙනි මේ මත් කිරීම අල්ලගෙන විද්‍යාවක්ම වගෙන ඉන්නනේ. ආහාර විද්‍යාවක් කියලා මොකටද කියන්නේ? අපිට මේ පෝෂණය දෙන්නේ නැහැ උන්දලයි කුණු කන්දල විකුණ ගන්න කරන වැඩක්. බුදුරජාණන්සේ කියන උන්දලා රවට්ටන කියන වැඩේ පත් පිට කඩේ කියන ඇති වෙන්න හපපන්. ඕයි කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ කිරි රහින්. මේ එනකොටම පළවෙනි එන ස්පර්ශයට අපි කොච්චර දිජු වෙනවද කියනවනම් අර කඩේ කෑම හොඳයි මේ කෑම ಜಾති කෑම හොඳයි කික පිටිපස්සේ යන්නේ අර පළවෙනියෙන්ම හම්බ වෙන මේ ස්පර්ශයටමත් වෙන ගතිය නිසා මේකට කරපු හොඳ පරිශ්‍රණයක වார்த்தාවක් මට හම්බුණා පොතක නිකන් සාමාන්‍ය මේ භාවනාවට සම්බන්ධයක් නැහැ ඒක කියනවා මේ කොකා කෝලා කම්පැනි මුළු ලෝකෙම අධිකාරී ශක්තිය පවත්වාගෙන ඉන්නකොට පෙප්සි කෝලා කම්පැනි හැදුවලු ඊට වඩා රසවත් වෙන විදිහට මේ බීම හදලා කිව්වලු බීලා බලපං. ඒ කට්ටියගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බීලා බලපං කියලා. බොන බොන එක කොකා කෝලා අතෑරියා පෙප්සි කෝලා වලට ගියා. කොකා කෝලා කම්පැනි වටන්න පුළුවන් එකක් නේ. ඒක ගොඩාක් පැරණි කම්පැනි. ඊට පස්සේ ඒගොල්ලෝ අලුතෙන් CEO කෙනෙක් ගත්තා. එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් කෙනෙක්ව මෙන්න මෙහෙම අභියෝගයක් තියෙනවා. මේ අපේ પરම්පරා ගානක් පැවතිච්ච මේ කොකාකෝලා කීච්චි නාමේ පෙප්සි කෝලා වලින් නැතිලා තියෙනවා. ඒගොල්ලෝ බීලා බලපන් කියලා පළවෙනි උගුර ගත්ත ගමන් මේක හරි මිහිරි. කොකාකෝලා වලට වැඩිය හොඳ පෙප්සි කෝලා. නමුත් අපි දැන් මේක පෙන්වන්න ඕනේ මිනිස්සුින්ද ආයෙ කොකාකෝලා වල කීච්චි නාමේ අපි නැවත උදුර ගන්න ඕනේ. ඉතින් මෙයා පැනල් එකක් දාලා තිනවා ටෙස්ටිං පැනල් එකක්. ඒ කියන්නේ රස මේක කරලා පළවෙනි උගුර බීලා වර්තාවල් යනවා. සම්පූර්ණ කෑන් එක බීලා වාර්තාවක් කියන්න ඕනේ. පළවෙනි උගුරු බනකොටම පෙප්සිකෝලා හරිම රසයි සීනි වැඩි. ඒ නිසා පළවෙනි උගුරු විතර බීපු කට්ටිය පෙප්සිකෝලා හොඳයි කොකාකෝලා හොඳ නැහැ කියලා. යම් කිසි කෙනෙක් මුළු කෑන් එකම බිව්වනම් අන්තිම වෙනකොට සීනි වැඩි ගතිය නිසා පෙප්සිකෝලා එපා වෙනවා. කොකාකෝලාගේ සීනි අඩු නිසා අන්තිම වෙනකන් රස තියෙනවා. ඊට පස්සේ ආ මේ පැනල් එක දාලා තොරතුරු එකතු කරලා ඉල්ල හැටියට තමයි පැනල් එක කරන්න ඇත්තේ පරිශ්‍රණය. ඒකවල ඕනේ ගානකට එන්නේ ඇයිල මෙන්න තියෙනවා කොකාකෝලා කෑන් එකක් මෙන්න තියෙනවා පෙප්සි කෝලා කෑන් එකක්. ඔය පළවෙනි උගුර බීලා ඔයාගේ අත්දැකීම ලියන්න. දිගට දිගට බීලා අත්දැකීම ලියන්න. පළවෙනි උගුරදී පෙප්සි කෝලා හොඳයි. දිගට බොනකොට එපා වෙනවා. කොකාකෝලා පළවෙනි උගුර රස නෑ හැබැයි අන්තිම වෙනකන් පොන්න පුළුවන්. ඊට පස්සේ ආයෙසරයක් කොකාකෝලා කම්පැනි එකල ගියා. මේ වාගේ පළවෙනි සැරේ බලන ආනාපානියත් දිගට බලන ආනාපාන රාශියත් එක්ක සම්පූර්ණයෙන්ම කතා වෙනස්. බත් පිටක් හතර තිබ්බ ගමන් පළවෙනියෙන්ම දැනෙන මේ රසයත් මුතුවට හපාපා ඉනකොට රසයත් අතර ලুকু වෙනසක් තියෙනවා. මෙන්න මේකට කියනවා විපරිණාමය කියලා. පළවෙනියෙන් දකින්න දේ අපි කියනවා face value නැත්නම් first impression නැත්නම් දකින්නකොටම හම්බෙන දේ. එයා ඇසුරු කරලා බලනකොට ඔය කියන సౌందර්යය ඒක නෑ. ඒකයි හොඟ දෙනේ දික්ක සාද වෙන්නේ. බඳින්න ඉස්සෙල්ලා නම් හම් මේ ඉතින් බොහොම <laughs> මේව જાතිකක් ආයේ ලෝකෙක ඔයවක්වත් නෑ. මණිකට සාහරි දෝනේ මණිකට මාළු දෝනේ ඕන දෙයක් කියන්න මට අරගෙන දෙන්නම් කියලා තමයි බඳින්න ඥානේ ටික කාලයක් ගියාම අනේ කන්නාඩි දෙකක් එහෙම දැම්මොත් එහෙම ඊට පස්සේ ඕම් පව්වෙත දික්කදා. දකින්නකොට නම් මේක ඉතින් ඉක්කියෙන් කරා වගේ බොහෝම ලසට අල්ලනවා. මේක මෙතන තියෙන ප්‍රශ්නේ අපි යුනිවර්සිටි එකේ ඉන්නකොටත් ගාක් ඇතකෙල්ලෙක් හිටියා. ඒ ඌටත් ඒකටත් කොල්ලෙක් හිටියා. අපිට විශාල ප්‍රශ්නයක් මේක කොහොමද අපි බලන්නේ මේ මේ ලපනොම වංශාන්ද සේසෝමි ගුණේනා සේසෝමි ගුණේ ඔක්කොම බොහොම ලස්සනට ලපසඳ වටකුරු දෙතන එතනින් ගියාම ලාය ඉංග ඉති ඔක්කොම ලකුණු ගන්නවනේ අපි මම කෙල්ලෙක් බැලුවට පස්සේ ලකුණු 39යි හම්බුනේ. ඉතින් ඊට පස්සේ පිටිපස්සේ එකා කිව්වා ඒත් කමන්නේ යාළුවන්ගේ. හරි ගියේ නෑ කොහොම හරි මගේ වැරද්දකට. කොහොමද මේ ඔක්කොම වෙලුවට මොකද අපි දැක්කා ඉතාමත්ම දකින්නකොට එහෙම ප්‍රේම හැඟීමක් නැතුව දෙන්නගේ ප්‍රේම සම්බන්ධයක් ආවා. ඉතින් කොල්ලෝ ළඟට ගිහිල්ලා අහනවා අරුගේ මචං දැන් ඔබ මේ බඩුවක් දාගත්ත කියලා අපි කියන්නේ ඔබ යුනිවර්සිටි ඉන්නකොට. කෙල්ලෙක් ආවම ඇයි උඹට මේ මේ කෙල්ලට කොහොමද මේ සම්බන්ධය ඇති උනේ. නෑ මචං ඒ කෙල්ලට මිනිහෙක් ඉන්න ඕනේ. මම නිසා ප්‍රේම කරා. ඒ වගේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශwidetilde අපි රූපයක් අල්ලනවායි කියලා හිතන්නේ කොහොමද මේ ගන්ධ රස ස්පර්ශ අයින් කරලා මේ රූපෙට හිත බැඳෙන්නේ කියන කාරණාව කවදාකවත් අපි හිතලා නැහැ. හිතන්නත් බෑ අපි. බැඳුනට පස්සේ එතන හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. සබුදුජාන් වහන්සේ සඳහන් කරනවා දැන් ඔබ කොටු කරලා කායනුපස්සනායි කාය සම්පස්සේ හිත බැඳපන්. බැඳලා සක්මනේදී යන්න අරපන් ඔක්කොම ඇහත් අරපන් සද්දත් ඇහෙන්න අරපන් කායත් ක්‍රියාත්මක කරපන් දැන් බලපන් මොකද වෙන්නේ කියලා. ඒක කාය සම්පස්සේ හිත ඉඳලා චක්කු සම්පස්සේට පයින් හැටි බලන්න. කාය සම්පස්සේ කියලා කියන්නේ පොළොව, পায় පොළවේ කෙටෙනකොට ඇති වෙන විලුඹ, තද වෙන කම්පන සංසගති. ඉතින් අපි දන්නවා ඒක තමයි අපේ මූල කර්මස්ථානය. නමුත් කෙලවට ගිහිල්ලා හැරෙනකොට බලන්න හිත ඇහැට පනිනකොට මොන න්‍යාය පත්‍රයේ හැටියටද කවුද විනිශ්චය කරන්නේ කියලා? කොච්චරක් පුහුණුවක් තියෙන්න වෙයිද කියලා හිතනද කොච්චරක් අවධානයකින් ඉන්න ඕනේද කියලා හිතන මම මේ කයට කියලා කියනවා. ඔබ පුළුවන් තරම් මම දකුණේ ඵලයක්. අනේ මැදින් යනකොට බොහොම කී කරුවම දකුණේ යනවා. කියලා කෙලවරට ගිය ගමන් මෙයා එකපාරට කාය සම්පස්සේ අතහැරලා චක්කු සම්පස්සේ ගපයිනවා. පඨවි ධාතු අතහැරලා රූප බලන්න යනවා. මේ ක්‍රියාවලිය මේ යන්නේ මට හිතසුව පිණිසද? අභිවෘද්ධිය පිණිසද? කාගේ න්‍යායපත්‍රද කියලා බැලුවොත් තන්නේ කර මාර්ගය විතරයි ඉන්නේ කෙලෙසක් විතරයි තියෙන්නේ. ඒ දෙයට හිත ගියාට පස්සේ සක්මන් කරන බව මතක රැචුන අර රූපේ අලගිය මුලගේ විස්තර බල බල ඒක රස විඳින්න රස විඳින්න තම මේ අසතියෙන් ඉන්න බවක්වත් නැවත පයට හිත ගන්න ඕන බවක්වත් මතක් වෙනකොට සෑහෙන දුරට වෙලා ගිහිල්ලා ඊට පස්සේ අපි හිතමු ආය ගත්තයි කියලා පයට ආය කාය සම්පස්සේට එතකොට යෝගාවචරයට කොච්චර තීක්ෂණ ඥානයක් තියෙන්න වෙයිද මේ කය නැත්නම් කාය සංපස්සේ පයේ දැකෙන දැනෙන අත්දැකීම අපිට නීරස වෙච්ච නිසායි කම්මැලි වෙච්ච නිසායි ඒකාකාරී වෙච්ච නිසායි හිත ඊගාට තියෙන මොකක් හරි රස දෙකට පයින් රූප බලන්න යනවා ශබ්ද බලන්න යනවා ගන්ධ බලන්න යනවා රස බලන්න යනවා ඒක අපින් අහලා දෙයන්නේ අපිට නම්බුවක් දෙන්න දෙන්නේ අපේ න්‍යායපත්‍රයට දෙන්නේ මොකක්වත්ම නැහැ. ඒ පහින පැනිල්ල දිහා බලනකොට පේනවා අපේ හිත කලින් තීන්දුවක් අනුවයි වැඩ කරන්නේ. ඒක උනාට පස්සේ අපි දන්නේ කයේ තිබුණ හිත ඇහැට ගියයි කියලා. මේක දැක ගැනීම අනිවාර්යම යෝගාවචරයට පශ්චාත්තාවයක් ඇති කරනවා. අනිවාර්යම යෝගාවචර බලාපොරොත්තු සුම් කරනවා. නමුත් දත්ත යුතුයම කාරණාවක් මෙතන තියෙනවා. ඇයි මේ පයේ තියෙනකොට පින් සිද්ධ වෙන භාවනාවක් වැඩන සතිමත් වෙන මේ හිත පැදුරටත් නොකිය කොහොමද රූපෙට පණින්නේ රූපෙට පැන්නට පස්සේ Tamanට මේක ගැන දඬුවම් කරන ස්වරූපෙන් නෙමෙයි මේක උනේ මොකද්ද මොකද්ද මේ සංගතිය කියලා මේක දිහා බලලා පුළුවන් වෙයිද කියලා හිතන්න දැන් ඇහි රූප බලමින් ඉන්නකොටම මම සිටියේ යුත්තේනම් කාය ස්පර්ශේ පයි නමුත් දැන් මයි කියන්නේ ඇහි කලබල වෙන්නේ නැතුව මේ වෙච්ච දේ මම දැන් ඉන්නේ එහි බව දැනගෙන ඒක ගවේෂණය කරන්න හරියට කියනකොට භාවනා කරනකොට ඇඟ නැමිලා ඇද වෙලා එයා දන්නවා මම ආනපානෙ ඉඳ හොඳට සම්බරව තමයි පටන් දැන් ඇද වෙලා මේ ඇද වෙලා තියෙද්දිම Tamanට දැනගන්න පුළුවන් නම් මම ඉන්නේ වැක්කිරිච්ච ඉරියව්වක කලබල වෙන්න එපා කලබල වෙන්න එපා ඒක දැනගන්න මගේ ඕනකම නෙමෙයි මෙතන ගිහිල්ලා තියෙන්නේ ඒ කාය කයේ දැනුමක් බොඩි නොලෙජ් එකක් මේක මේ වෙච්ච දේ කෙලෙසයක් නෙවෙයි මේක දැනගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරය අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව සෑහෙන පාඩමක් ඉගෙන ගත්ත කෙනෙක් මේ මට ඕනකට නෙමෙයි කය වැක්කෙල්ල මට ඕනකට නෙමෙයි හිත පයේ තිබුණ හිත රූපෙට ගිහිල්ලා මට ඕනකට නෙවෙයි එක එක තැන් වලට බලලා ඒක එහෙමම ධර්මතාවයක් විදිහට බලාගන්න මේ යෝගාවචරයාගේට තියෙන බාධාවට කියන්නේ යෝගාවචරයා සුචරිතවාදී. යෝගාවචරය කියනවා මේ කයේ කියනොට කයේම තියෙන්න ඕනේ වෙන තැනට නොයා යුතු යෑම සීලේ කැඩීමක්, බයලජ්ජ නැතිවීමක්, ඉන්ද්‍රිය দমনය නැතිවීමක් කියලා දැනගන්නකොටම කරප්පන් හැදෙනවා. දැනගන්නකොටම ද්වේෂයක් හටගන්නවා. දැනගන්නකොටම ආත්ම නිෂේධනයක් ඇති කරනවා. වහාම දුවගෙන ඇවිල්ලා ආයෙ කයේ තියෙන දානවා. පයේ කියන්න හදනවා. ඒ වෙනුවට මේ දැන් මගේ හිත යාම මේ ස්පර්ශයක් තෝරාගෙන පිටපොට ගිහිලා ඉන්නදී මේක බලන්න පුළුවන් තැනකට આવොත් හිතන්න. මෙතෙන්ට යනකම්ම බුදුහාමුදුරුව ගෙනිනවා මේ ගැන්වීම ක්‍රමය කියනවා දැන් මම ඉන්න ඕනේ පයේ. තවත් හිත තියෙන්නේ ඇහි. ඒක දැනගෙන මම මේ මගේ හිත, මගේ සතිය, මගේ ශික්ෂණය කාලා කඩාගත්ත හරක් වගේ ගිහිල්ලා. ඒ බව දැනගෙන ඒක දිහා මේක මගේ එකක් නෙවෙයි මේ වෙච්ච දේ. මේක මට වෙච්ච දේ හදිසි වෙන්න එපා. ඔක දිහා බලන ඉන්න මොකද ඔය ඉස්සර ලක්ෂ වාරයක් ඔක වෙලා තියෙනවා කලබලයක් නැතු මේක රූපෙට හිත ගිහිල්ලා තියෙනවා කියලා දැනගත්තොත් බුදුරජාණන්සේ සඳහන් කළ තුනේ රූපේ වහාම විරංජනයට ලක් වෙනවා. වහාම රස නැති තැනකටපත් වෙනවා. යාට තේරෙනවා මේ රූපය කෙලස් ගොඩක්. පයේ හිටියානම් නික්ලේශී. පය ക്ഷേම භූමියක්. පය නිර්මල තනක්. පය නික්ලේශී තනක්. හිත රූපෙට ගිහිල්ලා රාග ద్వේෂ මෝහ වඩනවා. මම මේ දෙක දැක්කට පස්සේ කලබලෙන් දුවන ගිහිල්ලා ඇදගෙන ඇවිල්ලා ආයේ පයේ තියනවාද නැත්නම් මේක දිහා බලලා කවුද මේ තීන්දුව ගන්නෙ මොන න්‍යායපත්‍යද කියලා බැලුවොත් යෝගාවචරයට දැක් ගන්න බලන තාමත්ම තීක්ෂණ යෝගාවචරය තාම දක්ෂ යෝගාවචර දැනගන්න පුළුවන් මෙන්න මේ දැනුමින් යුක්තව මේ රූපෙ දිහා බැලුවොත් දැන් ඉන්නේ රූපේ ඒ රූපේ වහාම විරංජන වෙන්න පටන් ගන්නවා නිෂේධ වෙන්න පටන් ගන්නවා නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති එතකොට හිත ඉබේම අපවර ඉන්න තැනට යනවා යන්නේ මේ পায়ට යන්නේ পায়ට රසවත් නිසා නෙවෙයි ලැජ්ජ බය නිසා පය දෙනුනත් එපායලා තියෙන්නේ මේ කියන කියන පය දැන් කම්මැලි වෙලා නීරස වෙලා. නමුත් මෙයා අල්ලන්නේ ලේ පිට හොරා. ඇල්ලුවට පස්සේ යට කරන්න දෙයක් නැහැ. බල බල ඉන්න රූපයේ නිබ්බින්දති බින්දනයක් නැති වෙලා යනවා. විරජ්‍යති රමණීය කරගන්න බැරි වෙනවා. විමුච්ඡති ආයකින් මිදලා අපව මේකට එනවා. මෙන්න මේ සංසිද්ධියේ ස්පර්ශය හරහා අල්ලාගත්ත කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ ස්පර්ශය අභාවිත මනසේ දුවන්නේම තණ්හාවට දුවන්නේම රාගයට මාන්නයට දුවන්නේම සක්කාය දිටියට ඒ වෙනුවට තණ්හා මාන දිටි දෙකක් තුන නැති විකල්ප අරමුණක් නැති මිනිආනාතයි අසරණයි හිතන්න මරණ මොහොතේ මොකද වෙන්නේ කියලා භාවනා කරන එක්කනට මෙතන ඉන්නකොට විකල්ප අරමුණක් තියෙනවා මගේ ඇහි නෙවෙයි හිත තියෙන්න ඕනේ පයි මොකද ඒක මම වඩලා තිනවා මූල කර්මස්ථාන විදිහට ආයෙන හිමීට චක්කු සම්පස්සේ තිබුණ හිත ආය කාය සම්පස්සේ කියනකොට මට දූපතක් වෙන්නේ මගේ පය. මගේ සතිය. ඒක නිර්බල තනක්. ඒක නික්ලේශී තනක්. අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. Taman දන්නම් පයට ආවොත් ඒක ශෝක වෙන්නේ ආය. විරජං රජස් නෑ හිතන. ඛේමයක් හිතන. තියෙන්නේ හිත ශෝක දනවන රජස් ඇති කරන දුක් ඇති තැනක. මෙන්න මේ දෙක තියාගෙන ඉන්න මිනිහා රහත් නොවුනත් සෝවාන් නොවුනත් ආර්ය නොවුනත් ආර්යත්වයට සුදුසුයි. මේ පැත්තේ තියෙන අනික්ලේශී අරමුණ එහෙම නැත්නම් අශෝකම් විරජං කේම මේ පැත්තේ තියෙන හිත කඩාගෙන ගිහිල්ලා ගිහිල්ලා තියෙන රාග දනවන තණ්හා මාන විත්‍ය දනවන අරමුණ මේ දෙක දිහාම කොහොමද ඒකට කියන්නේ දෙක දිහාම නොසැලෙන මනසෙන් බලන්න පුළුවන් හිතක් තියෙනවා නම් හිතන්න ඒකට තමයි රහත් හිත කියලා කියන්නේ. මේක තනිකර කෙලෙස් හිත. දන්නෝ කෙලෙස් හිත කියලා. මේ පැත්තේ තියෙන විකල්පයට නික්ලේශී හිත. එහෙම නැත්නම් ශෝක නොකරන තැනක්. රජස් නැති තැනක්. මේ දෙක දිහා බල කුලක් වෙලා මේකට ගෙනත් දාන්න යන්නත් එපා. ඒකටත් අපි කියනවා ආතතිගත හිතක් කියලා. මේ දෙක දිහා බලලා නොසැලෙන්න හිතාගෙන හිටියොත් නොසැලෙන මනසක් හදාගත්තොත් බුදුජානක කියනවා මායя ප්‍රමෝහණයටපත් වෙන මෝහණයටපත් වෙලා මායයට උගුල් ආගේ ඔක්කොම ෂට කපට කන් තේරම ගලවලා යනවා. එසා මේ ස්පර්ශා කරන මේ සෙල්ලම කොච්චර දරුණුවත් ස්පර්ශය දැනගැනීමෙන්මයි ස්පර්ශ නිරෝධයක් ඇති කරන්න පුළුවන් වෙන නිවනක් දකින්න පුළුවන් වෙන්නේ. නිසා යෝගාවචරයා මේ එකම අරමුණක හිත තියන් හදනවායි කියලා කියන්නේ මේ දඬුවමක්වත් එහෙම නැත්නම් කර්ම කිවිල්ලක්වත් නෙවෙයි මේ ස්පර්ශය කොටු කරන්න ඕන. හයින් එකට කොටු කරලා ඒකේ අල්ලනකොට අල්ලන්නේ මෑද බව දැනගන්න. ඒක බුදුහාමුදුර අපිට කියලා දෙනවා. මුලට ගෙනියන. සප්පච්චේ පරිග්‍රහණ. ඊට පස්සේ මුලමදාග තුනම දකින්න එක තමයි සම්මස්තර ඥාන කියන්නේ. සම්මස්තර ඥාන ගියාට පස්සේ එනවා හැම ස්පර්ශයක්ම 100%ක්ම ගෙවිලා නැතර වෙනවා. හට ගන්නවා වගේම නැති වෙනවා. ඒ සම්මර්ෂණයේ හැම දෙයකටම දාලා බැලුවට පස්සේ දාන්න දාන්න එකම දේ සාති කරනවා. එකම දේ නැවත නැවත පුනරුච්චාරණය සිද්ධ වෙනවා. එතකොට මේ යෝගාවචරයට ඉඳගෙන ඉන්න ඉරියව් විතර නෙවෙයි සක්මනේදී හැම තැනදීම අල්ලන්න පුළුවන්. ඒකට මේ ස්පර්ශයාගේ Nirodha අපි ළඟා වෙන්නේ ක්‍රම තුනකින්. පියවර තුනකින් ඉස්සල්ලාම අවුනේ ස්පර්ශයේ මැද. භාවනාවෙන් කරන්නේ මුල අල්ලලා දෙනවා. එතකොට මැද මුල අග කියන ක්‍රමයට තමයි මේ මනස වැඩ කරන්නේ. අපි 1 2 3 දැම්මොත් එක මුල, දෙක මැද, තුන අග කියලා භාවනා පටන් ගන්න දෙකෙන් එකට ගිහිල්ලා තුනට එනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ සමීකරණය. ඉතින් මෙච්චර ඉවසිල්ලක් කාටවත් නැති නිසා අපිට මේ 1 2 3 තේරෙන්නේ නැහැ. අපි මැද විතරයි යල්ලන්නේ. ඒක කියනවා tip of the iceberg කියලා. වීදුරු කුට්ටිය මේ වතුරකක අයිස් කුට්ටියක් දැම්මහම අයිස් කුට්ටිය 9න් එකක් වතුරේ උඩට එනවා 9න් 10න් එකක් උඩට එනවා 10න් 9ක් යට යනවා. අපිට පේන්නේ අයිස් කුට්ටිය කියලා උඩට ආපු ටික විතරයි. ඒ ටික අපිට පේන්නේ ඒ වගේ තමයි හැම අරමුණකම අපිට පේන්නේ මතුවෙච්ච මැද විතරයි. ඒකෙන් අල්ලන මුලට යනවා ඊට පස්සේ ඒ න්‍යායෙම අගට යනවා කියන එක අර යට තියෙන අයිස් කුට්ටියට පුදුජානස අපි ගෙනියනවා මේක බටහිර මානසික විද්‍යාව හැටියට යටි හිතට යටි හිතට බස්සන්ඩ උමගක් අනිවයි කියලයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළිබඳව කාල් ජුන් කරපු චරිත සාධකේ. අපි උඩු හිතේ ක්‍රියාකාරකම් අනුව යටි හිත ක්‍රියාත්මක වෙන හැටි මේ සක්මන් කරන කෙනාගේ හිත කොහොමද රූප බලන්න පෑන්නේ? සක්මන් කරගෙන ඉන්න කෙනා හිත කොහොමද මේ ශබ්ද අහන්න පෑන්නේ? කාගේ න්‍යාය පත්‍රයක්ද? ඒ යටි හිතේ ක්‍රියාත්මක බවක් ඒ ක්‍රියාත්මක බව අපි මරණකම්ම දන්නේ නැහැ. ඒවට අපි අනුසය කියලා කියනවා. ආශව කියලා කියනවා. ඒ නිසා අපි ඇදගෙන යන්නේ අපි මේ යට තියෙන මොකද්දෝ රුචිජුකමක් කරා. මොකද්දෝ පෞරුෂත්ව ලක්ෂණයක් කරා. ඒක මගේ සුභ සිද්ධියට ඇත්තෙත් නැහැ. මට පාලනය කරන්නත් බෑ. නමුත් මේ වැරද්දක් සිදු වෙන තැන මෙයා පොඩ්ඩක් ඔලුව උස්සනවා. අන්න ඒක බලන්න පුළුවන් නම් බුදුචානන්සේ සඳහන් කර තිනවා පුසන්ති භස්සා උපදීම් පටිච්චය. ස්පර්ශෝ ලක්ෂ ගානක් තිබුණාට ඒ වෙලාවට ඒ අදාළ ස්පර්ශයත් එක්ක සම්බන්ධ වෙන්නේ උඹේ උපදී හැටියටයි උඹේ රුචි අරුචි හැටියටයි උඹේ මනාපය හැටියටයි ඒ කවුරුත් පිළිගන්න කැමති නෑ ඒගොල්ලෝ කියන්නේ නෑ මම නම් බොහොම සාන්ත දාන්ත කෙනෙක් මගේ හිත දැන් ඔය පත්තරේ එහෙම නැත්නම් පාරයින් හිතවල තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න ගෑණියක රෙද්ද බාගෙට උසලා ගහලා තියෙනවා. ඊටු කට්ටිය හිතෙන් උසලා බලනවා. ඉතින් ඕකනේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. කොච්චර බැලුවත් එපා වෙනවද කියලා බලන්න. මේ ජාත්‍යන්තරව කරගෙන යන මේ ව්‍යාපාරේ মালටිනේෂනල් মালටි බිලියන් අපේ හිත හංග අපේ හිත හොරගම් කරන හැටි කවදාකවත් එපා වෙන්නේ හැමදාම කර මේක දැකපු දවසේ තේරෙනවානේ අපි මොනතරම් වාල්ලුද කියලා අපි කාගේ න්‍යාය පත්‍රද මේ දුවන්නේ කියලා ඒක නිසා පාරට බහිනවයි කියලා කියන්නේ තන්නේ කර කාම ලෝකයක් නේ ඒ නිසා අපි කැලේට කැමති නැහැ. කැලේ බයයි. කැලේ පාළුයි. කැලේ තනි. ඒකල එළියට කියලා කියන සෝංශ මේ ගෙදර ගියාට පස්සේ භාවනා කරන්න බෑනේ හිත දුවනවානේ හරි මේකේ. ඇත්ත. සෝරි කියලා හිතනවා. මේ කැලේ ඉඳලා ගිහිල්ලා කියන්නේ. යන්නේ කවුද කැලේ ඉඳලා එළියට? කවුද යන්න කිව්වේ? ඒ උපදි සම්පත්තිය අල්ලගත්තා නම් බුදුසසුන් වහන්සේ ඉන්න කාලේ මා ගන්ධිය ඒ සිද්ධියක් තියෙනවා. ඒ වගේම මේ නිගණ්ඨනාත පුත්තගේ ප්‍රෝග්‍රෑම් මේ කුමන්ත්‍රණයකුත් තියෙනවා. සර්වචන්සිලි ගෝලිය සර්වචන්සි පින්න පාත යනකොට බයි. දොස් කියනවා. හරු හරු වචන කියලා කතා කරනවා. ඊපස්සේ ආනන්ද සෝවාන්ති ගිහිලා කියනවා බුදුහාමුදුරන්ට වටපිටුණු කිය අපි ස්වාමීන් වහන්සේ වෙන ගමකට යන් කියලා. බුදුහාමුදුරන්සේ කරබණී. දෙවෙනි සැරේ කියනවා. තොන් ගණන් ගන්නවා. තුන්වෙනි සැරේ කියනවා. ඒ නිසා මොකද ආනන්දේ මේ ස්ථානමක් නැහැ ස්වාමීන් වහන්සේ අපිටත් මහ මොකද වගේ මේ දාන ගන්න ගියාම මිනිස්සු අනම්මනම් කියනවා ඔබ වහන්සේට දොස් කියනවා ඒක නිසා මේ ගමෙන් අපි යන් ඒක පුත්‍රයන්ස් කියනවා ওই ගමට ගියේ නැහැ එහා ගමට ගියාට පස්සේ ඒකෙත් කිව්වොත් මොකද කරන්නේ ආනන්ද ඔය ප්‍රශ්නේ මෙතනින් මතුරුනා මේක ඉවරනකම් මෙතන වින්ඩෝ කියලා බුදුසසුන් ආනන්ද හැමදුරන්ට පරිපාලනමේ උත්තරයක් දීලා බුදුරජාණන්සේ උදාන ගාතාවක් කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනා නොච පරන්දහේය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයියුම් පස්සා ආනන්ද ගමේ හිටියත් නගරයේ හිටියත් ඔබ ස්පර්ශ කරන්නේ ඔබේ රුචිය අනුව බී මනාපේ අනුව බී කෑදරකම අනුව යම් කිසි කෙනෙක්ට කෑදරකම නැත්නම් ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ නිරූපදින් කියන පොසෙයියම් පස්සයි යම් කිසි කෙනෙක් මේ අරකට වැඩිය මේක හොඳයි මුල් කෑල්ල මට ඕන ලොකු කුට්ටිය මට ඕන කියන මේ කෑදරකම නැත්තම් කොයි එකත් එකයි කියලා ගෙඩියක් කේල් කනකින් කැපුවට පස්සේ ඔක්කොටම ඕනේ මුල්වරින්මනේ ඒක දුන්නේ නැත්තම් සැලකුවේ නෑනේ කොයි කේල් ගෙඩියේ තියෙන එකම රස කොහෙන් වුණත් කමක් නෑ කියන විදිහට ওই තදේ නෑනේ ඒක නිසා මේ මම්ම බත්තු යාන මේ සිංහල කෑම කන්න ඕනේ නැහැ. දෙන මල දානයක් කාලා පණ රැක ගන්න මනුස්සයර කෑමට ඔච්චර කිදි වෙන්න ඕනේ නැහැ නේද? ඒ වගේ උපදී නැත්තම් ඔය ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ. නිරූපදීන් කියන පුසෙයුම් පස්සා කියලා බුදුන්සේ සඳහන් කරනවා අපිට පුළුවන් වෙයිද භාවනා කරනකොට ඒ ආස්වාස ප්‍රසවාසයේදී ආ බලහන් ඉඳලා ආස්වාස ප්‍රසවාස දෙකේ ගෙවන් වෙන තැන බලන්න. කවදා හරි අපිට විනාඩි 35ක් 40ක් ගිහලා අපිට අහුණයි කියලා. එයාට ඊට පස්සේ කියන එහෙම නෙවෙයි පුතේ. පළවෙනිම ආශ්වාසය ගෙවන් වෙන තැන බලපන්. පළවෙනි ප්‍රශ්වාසයම ගෙවන් වෙන තැන බලපන්. හැම එකක්ම ගෙවන් වෙනවා කවදාකවත් දැකලා නැහැ. කවදාකවත් දැකලා නැහැ. අපිට ඕනලා තියෙන්නේ හට ගැනීම බලන එක විතරයි. ඒ නිසා ගෙවන් වෙන තැන බැලුවොත් එතන ස්පර්ශයන්ගේ ගෙවන් වීම සිද්ධ වෙන්නේ යම් ආකාරයකද ඒහා සමාන පස්සපච්චා වේදනා වේදයන්ගේ ගෙවන් වීමක් සිද්ධ වෙනවා. භාවනා කරලා කරලා කරලා ඒ ස්පර්ශ නැත්නම් අරමුණු එහෙම නැත්නම් දැනීම් සම්භාරයේ ගෙවන් වේගන යනකොට බය නොවි කලබල නොවි ඒකට අරියාදුක නොකර මේ ගෙවන් වෙන්නේ දුකයි මේ ගෙවන් වෙන්නේ කෙලෙස් නොයි මේ ගෙවන් වෙන්නේ ස්පර්ශයයි කියලා බලانے හිටියොත් ඒක මේ ලෝකේ කරලා බලන්න වෙන කිසිම පරිශනාකාරයක් නැහැ භාවිත මනසක් මිස මෙතන ඉන්න ඔක්කොම මේක අත්දකලා තියෙනවා ඔක්කොමලා මේකට වෛර කරලා තියෙනවා දැනටත් අත්දකිනවා. දැනටත් වෛර කරනවා. මේ බණෙන් කියලා දෙන්න හදන්නේ මේකට වෛර කරන්නේ නැතුව හටගන්නා සුළු හැම දෙයක්ම නැති වෙන සුළු බව දැනගෙන හැම ආස්වාද ප්‍රසආශයක්ම නැති වෙනවා හැම මතුවෙන රාග හිතිලක්ම නැති වෙනවා හැම මතුවෙන ද්වේෂ හිතිලක්ම නැති වෙනවා හැම නිින්දක්ම නැති වෙනවා ඒක නිසා ඇති වුණාට කයකොස්සන් ගහන පපු යද්දක බැඳලා අඬන වෙනුවට ඇති වෙච්ච රාගෙ නැති වෙන හැටි බලන්න ඇති වෙච්ච ද්වේෂෙ නැති වෙන ගන්න බලන්න ඇති වෙච්ච නිදිමත නැති වෙන හැටි බලන්න ඇති වෙච්ච ආස්වාසය නැති වෙන හැටි බලන්න ඇති වෙච්ච බිම්බිව නැති වෙන හැටි බලන්න පයක් පයක් බර ගන්නකොට පිටිපස්සේ පය බර අරින හැටි බලන්න එතකොට තේරෙවි මේ ස්පර්ශය ඇතිව නැති යන එකක් ඒ නිසා මේකට වාල් වෙලා අර්ග තියෙන්න ඕනේ මේක නැති වෙන්න ඕනේ කියලා මේ කරපු රණ්ඩු සරුවලේ වෙනුවට එන ඕනම ස්පර්ශයක් බාර ගන්න තැනට ගියාම අපි ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය ඇති හැටියට දැකීම. ඒක කරන්න බෑ මේ කායනුපස්සනාව නොකර. ඒකයි මුලින් කාබලින් කාආහාර පෙන්නලා මේ ස්පර්ශයේ දෙවෙනියට කියන එක පෙන්නොත් මේ ස්පර්ශය අපේ පැවැත්මට බුද්ධියේ ඉඳලා හැඳ වෙනකන් හැම චිත්තක්ෂණයම පුදුමාකාර පොහොරතෝගයක් පුදුමාකාර ආහාරතෝගයක් දෙනවා ඒකේ සීමාව දන්නේ නැති වෙනකොට පුතඥයා කියනවා ඒක සීමාකාරිය වළඳන මනුස්සයාට ආර්ථික විද්‍යාව දන්න අරමෙස බැසුන් දායක එහෙම නැත්නම් ආර්ය නැත්නම් කල්යාණ සත්පුරුෂයයි කියනවා. සෝදා තිබුණ පල්ලිට මේක දාගන්න එපා. ප්‍රයෝජනේ සලකලා දාගන්න. අන්න ඒ කෙනාට දවසේ 3-4 සැරයක්වත් ඇති කියන වචනේ කියවෙනවා. තණ්හාවින් එකට එක දවසට එක වචනයක්වත් ඇති කියන වචනේ කියවෙන්නේ හැමදාම රස කරනවා. ඒ රස කරන්නේ ස්පර්ශය. රස කරන්නේ දුක්. ඒ නිසා අපි ඇති කියන්නේ ඉගෙන ගනිමු. ඒකල අරමුණු ගෙවෙන තැන තාම අවධානයෙන් බලන හිටියොත් ස්පර්ශාගේ ගෙවීම නිරෝධය දකපු කෙනාට තේරෙනවා. ඒකට ක්ෂණ මාත්‍ර නිවන කියලා කියනවා. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. මේක දකින්න නැතෝ කවදාකවත් නිවන් දකින්න බෑ. ස්ථිර නිවනක් දකින්න බෑ නිසා එතන එතන මේ දැකීම දකින්න නිවන දැක ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පස්සෝ ဒ ුතියෝ කියන මාතෘකාව අපි මෙතනින් સમાප්ත කරනවා. ශිරු දිනාට සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා